මේ භාවනාවකින් තොරව චාරකින් තොරව හික්මීමකින් තොරව විනයකින් තොරව මේ වේදනා චෛතසිකේ වැඩ කරන ගත්තොත් ඒකින් ඇතිවෙන අනිතු විපාක මොනවද කියන එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක යෝග ජීවිතයක් කීකරු කරගන්න යෝග ජීවිතයක් බාධාකින් තොරව දිගට පවත්වාගෙන යන්න මේක පිළිබඳව ගැඹුරු අවබෝධය බොහොම වැදගත් වෙනවා. මේක බොහොම සංවේගය දනවන දෙයක්. බය උපදවන දෙයක්. මොකද්ද මේ වේදනාව කියන චෛතසිකය නැත්නම් අපේ මේ විඳීම කීකරු කරගත්තේ නැත්නම් ආම්බාම් කරගත්තේ නැත්නම් ආණ්ඩු මට්ටු කරගත්තේ නැත්නම් එහෙම නැත්නම් ඒක කීකරු කරන්නේ නැතුව ආණ්ඩු මට්ටු ආණ්ඩු කරන්නේ නැතුව මට්ටු කරන්නේ නැතුව පවතින එක තමයි ඒකේ ස්වરૂපය කියලා දැනගත්තේ නැත්නම් අපි බලාපොරොත්තු වෙච්ච තැනට මේ භවයේදී හෝ මතු භවයකදී හෝ යන්න බැරි වෙනවා ඊට පස්සේ කාගේ න්‍යාය පත්‍රයට අනුව අපි ඊකා උප්පත්ති ලබයිද කියන එක තේරුම් කරගන්න අමාරුයි. ඒ නිසා සර්වචනාංශයේ මෙතනදී මේ වේදනා චෛතසිකයේ විපාක වශයෙන් පෙන්නකොට යං ඉබික්කමේ වේදියමානෝ යමක් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් අපි කියනවා සැප වේදනාවක් විඳිනකොට ඒක යටින් තණ්හා අනුසය ක්‍රියාත්මක වෙනවා දුක් වේදනාවක් විඳිනකොට ඒ දුක් වේදනාවේ පැවැත්ම සඳහා දෝෂ නැත්නම් ව්‍යාපාද චෛතසිකයේ අනුසය හොල්මන් කරනවා ඉතින් ඒ විදිහට එනේන සුඛ වේදනාට ආශ කරමින් එනේන දුක් වේදනාට වෛර කරමින් ඒ ගත කරන ජීවිතයේ තජ්ජන් තජ්ජන් තජ්ජන් අත්භාව ඒ ඒ චිත්තක්ෂණේ කොච්චර ශීඝ්‍රයෙන් එනේන අරමුණ අනුව සැපක් විදීද දුකක් විදීද කියලා කියන්න බෑ ඒක බොහොම ශීඝ්‍ර වෙනස් වෙනවා බොහොම රූප ධර්ම වලටත් වැඩිය ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක් මේ නාම ධර්ම නාම ධර්මයක් වෙන වේදනාවත් එහෙමයි. ඉතින් ඒවා කොච්චර ඉක්මන් විනාශ වෙනවද? ඒ වගේ තමයි අපි ඊගාව ආත්ම භාවයේදී කොතෙන්ට යයිද කියන එක කිසිම විදිහකට මේ වේදනාව විනිශ්චය කරගන්න බැරි එකකට විනිශ්චය කරගන්න අමාරුයි. ඒ නිසා තජ්ජං තජ්ජං අත්ත භාවං අබිනිබ්බත්තිය. ඒ ඒ ඒ ආත්ම භාවය ලබා දෙනවා. ඒ ඒ චිත්තක්ෂණියේ උපදින චෛතසිකවල තියෙන චෛතසිකයක් වෙන වේදනාචෛසික අණුව ඉතින් ඒ අවසාන චිත්තක්ෂණයේදී මොන වේදනාවක් හිතට එයිද ඒ වේදනාව අනුව මොන භාවයක් අපිට ලබා දෙයිද කියන එක සර්වචනාංශේම නිත්‍ය කරලා කියන්නේ පුඤ්ඤ භාවියන් වා පුඤ්ඤ භාගයන් වා පින් අතේ වෙන්න පුළුවන් පින් නැති අතේ වෙන්න පුළුවන් අයං උච්චති භික්කවේ වේදනානම් විපාකෝ මෙන්න මෙහෙම විපාකයක් සහිතයි වේදනා චෛතසිකය ඒ නිසා ජීවිතයේදී අපි මේ සැප දුක් දෙක අනුව සියලු ආධ්‍යාත්මික භෞතික પરමාර්ථ සකස් කරන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම පුඤ්ඤ භාගිය පිංගතේ හෝ අපුඤ්ඤ භාගිය කියන පව්වතේ හෝ අපාගත වෙන පැත්තේ හෝ ආත්මයක් ලබනවා ඒක නොලැබියන්නේ නැහැ. ඉතින් මේයින් සාමාන්‍ය ආගමික හැඟීමක් ඇති කෙනා ඒ පුඤ්ඤ භාගීය අත් භාවයට කැමැති වෙනවා අපුඤ්ඤ භාගීය අත් භාවයට අකමැති වෙනවා පුඤ්ඤ භාගීය ආත්ම භාව වශයෙන් කල්පනා කරන්නේ සෞභාග්‍ය සම්පන්න මනුෂ්‍යාත්ම භාවයක් හෝ දිව්‍යාත්ම භාවයක් හෝ බ්‍රහ්මාත්ම භාවයක් පුඤ්ඤ භාගීය වශයෙන් සලකනවා අපුඤ්ඤ භාග්‍ය වශයෙන් දුර්භාග්‍ය සම්පන්න මනුෂ්‍යාත්ම භාවයක් හෝ චක්ෂ ප්‍රේත තිරිසංගත අපාගත தත්ත බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් මේ මේ දේවල් අනුව තීරුම් බේරුම් ආගමනුකූලව තීරුම් බේරුම් ගන්න ගියොත් උඟ දෙනෙක් හිතනවා මේ සෞභාග්‍ය සම්බන්ධ මනුසාත්ම භාවය හෝ ඉහළට බොහොම හොඳයි කියලා. එහෙම නැත්නම් දුර්භාග්‍ය සම්පන්න මනුසාත්ම භාවයක් හෝ ඊට පහළට තියෙන දේවල් නරකයි කියලා. නමුත් ਸਰුවචනාංශේ එවැනි පටු දර්ශනයක් ඇතියත් අන්න සඳහන් කරලා තියෙනවා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වඩිනකොට ඒ යන පාර හරහා ගිරිවැලක් ගිරිවැලක් කියලා කියන්නේ අර කළු පාට පුංචි කූඹි జాතියක් ඉන්නවා කෝටි ගාණක් එක දිගට යන්න ගන්නවා මේ මෙහෙත් ඉන්නවා යන්න පටන් ගත්තාම දවලුත් වෙනවා රැත් වෙනවා කෙලවරක් නැහැ කොච්චරද කියනවනම් ගියේ පාර කළු පාට වෙනකන් ඒ කූඹි යනවා කළු කූඹි වලට වැඩි පොඩා ලොකු සතු ඉතින් සරුවචනන්සේ ගෙරිවැල ගාව නතර වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා ආනන්ද මේ ගෙරිවැලේ ඉන්න එක ගෙඩියෙක්වත් මීට ඉස්සෙල්ලා සක්විති රාජ්‍ය සම්පත්තිය නොවිඳපු කෙනෙක් නැහැ. මේ හැම සතෙක්ම මේ භවයේ මේ සැප සම්පත් හැම සම්පත්තියක්ම ලබලකේ. මේ දැන් ඒ කූඹියක් බාටපත් වෙලා එක පිටිපස්සේ කා යනවා දැන් මේ සරුවචන වහන්සේ අද්දරට ඇවිල්ලා ඉන්නේ ඒ කුඹින්ට හැංගීමක් නැහැ මේ බුදුහාමුදුර ඉස්සරහට ආවේ කියලා. ඒ කුඹින්ට හැංගීමක් නැහැ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුහාමුදුර බණක් කියනවා කියලා. ඒ කුඹින්ට කිසිම සංවේගයක් නැහැ මේ පහළ වෙන්නේ අනේ අපිත් කලින් ශක්තිත රජ වෙලා දැන් ඒ මොනවත් නැතුව දැන් මේ එකා පිටිපස්සේ එකා යනවා බුදු කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා මේ කාරණාව කියන ආනන්ද හාමුදුරන්ට ඒකේ කිසිම හැංගීමක් දනව ගන්න පුළුවන් ශක්තියක් ඒ කුඹි ආත්මේ නැහැ. ඉතින් මනුෂ්‍යාත්ම භාවයේ තියෙන ඊට වැඩිය ටිකක් ලුණු මිරිස් කාපු නිසා මොළ ධාතුවක් කියන එකක් තියෙන නිසා තීරුම් ගන්න පුළුවන් අපි හරියට කවදාකවත් නොවිඳපු දේවල් වගේ මේ ලස්සන ලස්සන රූප බලන්න තියෙන ආශාව ලස්සන ලස්සන ශබ්ද අහන්න තියෙන ආශාව ගන්ධ රස පහස තියෙන ආශාවල් නිසා අපි තවත් සෞභාග්‍ය සම්පන්න මනුස්ස ආත්ම භාව පතන. අපි තවත් දිව්‍ය ආත්ම භාව පවන. අපි තවත් බ්‍රහ්මාත්ම භාව පතනවා හරියට ඒක නොවිදපු එකක් වගේ. මේ එක දිව්‍යාත්ම භාවයක් පතනකොට අපායට කීචරයක් ගිහිල්ලා එන්න වෙයි තන්නේ. එක මනුස්ස සෞභාග්‍ය ආත්මයක් ලබා ගැනීම සඳහා කොච්චරක් ත්‍රිසංගත වෙන්න කියන දන්නේ. ඒ ධර්මතම මේ අපි කරන දේවල් වල ඉස්සරහට යන රැඩිය පස්සට යන එකයි වැඩි. ඒක නිසා කොතනක හෝ මේ භවයේ සැපක් කියලා හිතනවනම් ඒක ඉති පෘථග්ජනගේ තියෙන අමනකම මිස එහෙම නැත්නම් අවිද්‍යාව මිස වෙන මොකද්ද කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. ඒ ගැන සංවේගය දැනවීම පිණිස සරුවචාන්සේ සඳහන් කරනවා ඒසා විශාල ප්‍රයත්නයකින් යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී මේ වේදනා කියන චෛසිකය ගෙවම් කරලා තෘෂ්ණාව වේදනාව ඇතිතාක් පහළ වෙන්න පුළුවන් ඒ තෘෂ්ණාවට ඉඩ නොතබා අයින් කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් යම් අවස්ථාවක සෝවාන් මාර්ග ඵලයටපත් වුණා නම් ඒ කෙනා සෝවාන් මාර්ග ඵලයටපත් නොවිච්ච කෙනෙකුටත් වැඩිය ඉතාමත්ම උනන්දුවෙන් ඉසගිනි ගත්ත කුසේ ඊගාව මාර්ග ඥානයට උත්සාහ කරනවා ඊගාව මාර්ග ඥානයට උත්සාහ කරනවා අන්න එහෙම ඉදිරියට යන කෙනෙක් යම් වෙලාවක අනාගාමී තත්ත්වයටපත් උනත් දැන් නම් යන්තම් මට ඇති කියලා කවදාකවත් නතර වෙන්න එපයි කියලා සරුවත්යන් සඳහන් කරනවා අරහත්ත්වයටමපත් වෙන්නයි කියලා කියනවා උදාහරණයක් දෙනවා ඒ අසුචි ඕ මූත්‍ර ඊටාම කුඩා ප්‍රමාණයක් තිබ්බත් ගඳයි ඒ නිසා අපේ ඇඟේ අපේ సంతානි අපේ හිතේ කෙලස් ලාවට හරි තිබුණත් අනාගාමී වෙච්චා බොබ ඩිංගිත ඉතුරු වෙයි කෙලස් ටික ඉතුරු වෙන්නේ උද්දම් භාගයේ සංයෝජන පමණයි ඉතින් ඒකත් නැවත නොඇවිත් බ්‍රහ්ම ලෝකෙදීම ඉවර කරන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට ඉසුඹුලන්ඩ ඇතියන්තම් කියලා හිතන්න හිතන නම ਸਰවචනසේ සඳහන් කරනවා. ඔබලා දන්නවනම් ඒ ටික වෙනුවෙන් මේ ආත්මෙදී ඒක ගෙවම් කරන්න මහන්සි වෙන්නේ නැතුව ඉස්සරහට මට පුළුවන් කියලා අතහැරලා මේක විපාක බවට පත් වෙච්චාම මේ කර්ම ටික කොච්චර කල්ප ගාණක් ගෙවන්න වෙයිද? ඒක නිසාම ਸਰවචනසේ සඳහන් කරලා තියෙනවා ඒ වගේ මේ වේදනාව ගැන දන්න, වේදනාව තිබුණොත් ඒ නිසා පහළ වෙන තෘෂ්ණාව ගැන දන්න. ඒ ඒ තෘෂ්ණාවට අනුව අනිවාර්යම භවයක් අපිට ලැබෙන බව දන්න කෙනා මේ කර්ම දැනට මේ තියෙන ආශාවල් ඉෂ්ට කර ගැනීම සඳහා මතු භවයක් ප්‍රාර්ථනා කිරීමේදී ඒ කියන මතු භවය අපි මේ කරගෙන යන වැඩ තවදුරටත් ඉස්සරහට කරන්න පුළුවන් භවයක් වෙයිද නොවේයිද කියන එක කාටවත් විනිශ්චය කරන්න බෑ. එතෙන්ට ගියාට පස්සේ මේ අපි ළඟ තියෙන පුංචි පුංචි ගෙවම් කරන තියෙන කර්ම එහෙම නැත්නම් අපි මේ ආත්ම සිද්ධ කරන ලද පව් හෝපින් විපාක මට්ටමටපත් කරනවා පාකන පාචනය වෙනවා කියලා කියන්නේ පැහෙන්න ගන්නවා ඒ පැහුනට පස්සේ ඌව හත් අට ගුණයකින් වැඩෙනවා ඒ වැඩුණට පස්සේ ඒ වගේ විපාක ගෙවන කාලේ අපි කොච්චර තව කර්ම රැස් කරයිද දන්නේ ඒ කර්ම අනුව ඒව විපාක දෙන්න පටන් ගන්නතර පස්සේ මේක කෙලවරක් වෙන්නේ. ඒ නිසා භාවනා කරන කිනාට විශේෂයෙන්ම වේදනානුපස්සනා වගේ චෛතසික භාවනා කරපගෙන හිතන කිනාට කල්පනා කරන්න පුළුවන් අපි මේ භාවනා කරගෙන යනකොට ගෙදර දොරේ සබ පහසු ආසන බුරුදු පරිදි නෑද මිත්‍රයන් කිට්ටු කරගෙන ඉන්නවට වැඩිය අපහසුයි. යම් යම් හික්මීම් කරන්න වෙනවා. යම් යම් සීමා බන්ධන තියෙනවා. ඉතින් ඒ නිසා මේක නිකන් ඉල්ලාගත් දුකක් සමාදන් වෙච්ච ශික්ෂාපදයක් වගේ පෙනුනට ਸਰුවචාන්සේ සඳහන් කරනවා මේ විදියට අපි මේ ගෙවම් කරන කර්ම ටික පැහෙන්න ඇරලා මෙහෙම නොකර නුවා විපාක දෙන්න පටන් අරගත්තොත් කවදා කොත්තරින් කෙලවර වෙයිද නැහැ. ඒ නිසා මේ වර්තමාන වශයෙන් ඒ පරණ කර්ම විපාක දෙනවා නම් ඒ බව හොඳට තේරෙන පටන් අරගන්නේ භාවනා කරන යෝගාවචරයට මේ වේදනා චෛසිකේ ඉඳද්දි එතකොට මේ යෝගාවචරය කල්පනා කරනවා දැන් මේ දැක දැක දන දන මේ කර්ම කොහොම ගෙවන් වෙනව නම් කොච්චර දෝ හොඳයි මුළු භාවනාවම කෙටි කරලා කියනවා නම් කියන්න තියෙන්නේ විපස්සනා භාවනාවේදී යෝගාවචරය උත්සාහ කරනවා කිසිම අලුතෙන් කර්මයක් රැස් නොකරන මේක හරි මේ ගැඹුරක් තියෙන වචනයක් අපිට අලුතෙන් කර්ම රැස් නොකර නොකර හිත සුඛයකට දුක්ඛයකට හෝ නැත්නම් සුඛ දුකටපත් වෙලා ඒකට ආශාවක් හෝ තරහාවක් ඇති කරගෙන ඒ තරහිතින් ඒ ආසහිතින් යම් චේතනාවක් පහළ වුණා නම් ඒ කර්ම වෙනවා. ඒක නිසා සැකට සැපට බරව හෝ දුකට බරව කරන හැම චේතනාවක්ම අපිට පුඤ්ඤ භාගය හෝ අපුඤ්ඤ භාගය භව රස කරනවා ආත්ම භවගෙන දෙනවා ඒක නිසා කොච්චර සැපක් ආවත් කොච්චර දුකක් ආවත් ඒක දන්න ඒක වේදනානුපසනාවට ලක් කරන ඒක පිළිබඳව සංවේදී වෙන <clears throat> ඒක පිළිබඳව සතිමත් වෙන ඒක පිළිබඳව අප්‍රමාද වෙන යෝගාවචරයා තමගේ ශක්ති ප්‍රමාණී උත්සාහ කරනවා කිසිම චේතනාවක් පහළ නොකරන මොනම චේතනාවක්වත් නැහැ මොනම සංස්කාරයක්වත් නැහැ මොනම අදිෂ්ඨානයක්වත් නැහැ එන ඕන දෙයක් වෙච්චාවයි මම මගේ හිත සලා ගන්න නැතුව මේ සැපක් ආවා කියලා උදම්මනන්න නැතුව දුකක් ආවා කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව මට මේ සැප දුන්නේ අසවලා කියලා එයා පිටිපස්සේ නටන්න අඳාගෙන යන්නේ නැතුව සන්තෝෂෙන් එහෙනම් මට මේ දුක දුන්නේ අසවලයි කියලා ඒ මනුස්සයාට වෛර කරන්නේ නැතුව පුළුවන් තරම් ඒ ගෙවෙන කර්ම ගෙවෙන්න ඇරලා අලුතෙන් කර්ම රස නොකිර නොකර සිටීමට විශාල ආදර්ශයක් හම්බ වෙනා මේ වේදනානුපස්සනාවේදී ඒ සඳහා එවැනි සැපට ඇලෙන දුකට ගැටෙන අවස්ථා දෙකම පිළිබඳ ලැජ්ජිත පීඩිත දුක්ඛිත තත්වයටපත් වෙලා සැප දුක දෙක නැති මධ්‍යස්ථ වේදනාවට නැත්නම් අදුක්ඛම සුඛ වේදනාවට නැත්නම් මනාපමනාප වශයෙන් සඳහන් කරන මනාපේ සාමනාපේ දෙක අතරමැද අවස්ථාවේ පවත්නවා කියන එක ගෘහ ජීවිතයක පෘථක්ජන ජීවිතයක ඉන්නකොට නම් මොනම තාලකින්වත් කරන්න අමාරුයි. අපේ හිතේ තරම්ම සැපට බරයි. සැපට කෑදරයි. ඒ වගේම දුකක් එනකොටම ද්වේෂය පහළ වෙනවා. ඒ ද්වේෂය ඉතින් අපි හරියට ඉක්මන් වෙලා කෑ ගහනවා. වචන කතා කරනවා ක්‍රියා කරනවා. කරපු ගමන් ඒ පටිඝානුසය නිසා අනන්ත කර්ම රැස් වෙනවා. ඊවසන පුද්ගලයා දැනගන්න ඕනේ මේ භාවනාවේදී අපේ කායානුපස්සනාවේ සාර්ථකත්වය කියලා කියන්නේ නැත්නම් ආනාපාන සතිය කීකරු කරගත්තයි කියලා කියන්නේ මේ කය පැයක් දෙකක් ඉන්න කීකරු කරගත්තයි කියලා කියන්නේ අපිට ඒ දොරකඩ හරහා කඩයිම හරහා චෛසික ධර්ම වලට යන්න පුළුවන් වේදනාවට යන්න පුළුවන් ඒ වේදනාවට ගියාට පස්සේ මේ වේදනාවේ නානා භාවයේ තේරුම් ගන්න. ආමිෂ වශයෙන් සැප දුක තියෙනවා. අදුක්කම සුඛේ තියෙනවා. නිර්ආමිෂ වශයෙන් සැප දුක අදුක්කම සුඛේ තියෙනවා. අපි මේ සැප දුක දෙක ගෙවම් කරලා ලැබෙන සාමිෂ අදුක්කම සුඛය උපේක්ෂාව නිර්ආමිෂ අදුක්සක අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. නිර්ආමිෂ අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක තමයි මේ භාවනා කරලා මේ නීවරණ ධර්මවල බලපෑම පුලුවන්තරන් දුරුවන් කරලා ධ්‍යාන මට්ටමකින් හෝ නැත්නම් සමත ධ්‍යාන මට්ටමකින් හෝ විපස්සනා සමාධියකින් හෝ හිත රූප වලින් සද්ද වලින් ගඳින් රසෙන් පහසෙන් වෙන් කර ගන්න. හිත විතරක් නෙවෙයි ඇහත් කනත් නාසයත් දිවත් කයත් කීකර කර ගන්න. ඉතින් මේ ඇහ කන දිවනාසය කයමන කය කීකරු කර ගැනීම කියන එකට අපි කියනවා කායානුපස්සනාව. කායානු කායන්පස්සන සතිපට්ඨානේ තා රූප කර්මස්ථානේ කියලා. ඔක්කොටම හරියනවා මේක ලේසි කියන්න නෙවෙයි මම මේ හදන්නේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් එතෙන්ද ගන්න. කොතෙන්ද තමන් ගත්ත මූල කර්මස්ථානේ ආනාපාන හොඳට කීකරු කර ගන්නවා. කයත් එහෙමම තැම්පත් කරලා තියාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කාය දැඟලුවාට හිත සතිය කැඩෙන්නේ නැති මට්ටමකට ගන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ වලින් අපිට පොඩ්ඩක් දුරස්ත වෙන්න පුළුවන්. ආන්නේ වුණාට පස්සේ තමන්ට උපචාර මට්ටමේදී හෝ සමාඩ සමතාර්පණා මට්ටමට සුත සමාධිමත් වෙනවා හිත. එහෙම වෙනකොට ඒ සමාධිය කිඳා බහිනකොට ඒ සමාධිය සමත භාවනා වචන අනුව කියනවනම් චතුත්ථ ධානයට අනුව හොඳ උපේක්ෂාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් විදර්ශනා භාවනාවේදී බල ධර්ම වලට යනකොට ඉන්ද්‍රිය ධර්ම ඉඳලා බල ධර්ම වලට යනකොට සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සෑහෙන උපේක්ෂාවක් එන්න ඕනේ. ආන්නේ උපේක්ෂාව මතු වුණාට පස්සේ ඒ යෝගාවචරය උත්සාහ කරන්නේ මගේ හිත පුරුද්දට සැපකට ගියාට සැපට නොඇලේවා. දුකකට ගියාට දුකක් එක්ක නොගැටේවා. මේ අදුක්කම සුඛ වේදනාවටත් නොඇලේවා. මගේ හිත පුළුවන් තරම් අලුතෙන් කර්ම රස නොවෙන්න, චේතනා ඇති නොවෙන්න, ප්‍රකල්පනා ඇති නොවෙන්න, අදිෂ්ඨාන ප්‍රාර්ථනා ඇති නොවෙන්න, සංස්කාර ඇති නොවෙන්න කොහොමද මේක නඩත්තු කරන්නේ කියලා ඊට පස්සේ තමයි මේ යෝගාවචරයා නාම ධර්ම පිළිබඳ භාවනාවකට පෙළඹෙන්නේ එතකොට ගැඹුරු විපස්සනාවට හිත වැටෙනවා විපස්සනාවේ ගැඹුරට හිත වැටෙනවා මෙන්න මේ ගැඹුරට හිත වැටෙන එක වේදනා චෛතසිකයේ හරහා මම ඊ නතර කරපු දැනදි මතක් කරා වගේ දෙවෙනි පියවරකට පෙන්නලා දෙන්න පුළුවන් මේ විදියට කොහොමද අපි සාමාන්‍ය භාවනා ලෝකෙට ඉඳ ඉස්සර වෙලා සතිපට්ඨාන ගැන නාහපු කාලේ සතිය පිහිටුවාගත්තේ නැති වෙලාවේදී අපි ඇහැට රූප හොයාගෙන දිවා රාත්‍රියේ රස්සාවල් කෙරුවා. අතිකාල සේවාවල් කරා. ගංගතරණ වලින් පිට වෙලා ගියා. ප්‍රියංගෙන් වෙන් වෙලා ඈත් වෙලා පවා රැකී රස්සාවල් කිපේ වෙන මොනවාකටත් නෙවෙයි මේ රූප බලණ්ඩයි, ශබ්ද අහණ්ඩයි, ගන්ධ බලණ්ඩයි, රස බලණ්ඩයි පහස ලබන්නේ. ඉතින් මේවා කරලා කරලා අපි මේ වෙනකොට අපේ අම්මලා තාත්තලාට වැඩිය හොඳ ಜಾති රූප දැකලත් ඇති. සද්දහලත් ඇති. ගන්ධ රස පහස විඳලා ඇති. නමුත් අපිට තාම ඇතියක් නැහැ. ඒක කවදාකවත් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක ඉවරයක් කරන්න බැරි දෙයක්. ඇයිදල් කූඩකට වතුර පුරවන්න වගේ කියලා අපි මේ සාමිෂ සැප වෙනුවට निराමිෂ සැපක් හොයාගෙන අපි අරණ්‍යගත වෙනවා, රුක්ඛ මූලගත වෙනවා, ශුන්‍යාගාරගත වෙනවා. මේ පිටසත් එක්ක නම් ඉතින් අපි කී හැකි නමුත් සාමාන්‍ය ජනතාවක් එක්ක එහෙම කියන්න බෑ මොකද කාම ලෝකේ පිරිසකට අරණ්‍ය කියන එක ප්‍රිය දෙයක් නෙවෙයි. කාමභෝගී පුද්ගලයාට ගහක් මුල කියලා කියන්නේ ඒක නින්දිත තත්වයක්. සැපක් නෙවෙයි. ඒ වගේම කාමභෝගින්ගෙන් වෙන් වෙච්ච තනක් කියලා කියන්නේ යතන සුසාන භූමියක් වගේ දෙයක්. නමුත් භාවනා කරන එකට ඒක ඉතින් ලොකු ජයග්‍රහණයක්. ආනෙතෙන්ට ආවට පස්සේ මේ පුද්ගලයා අර මනාප රූපත් නැතුව මනාප ශබ්දත් නැතුව මනාප ගඳත් නැතුව මනාප රසත් නැතුව මනාප පහසකුත් නැතුව මේ මධ්‍යස්ත වූ අර ආනාපානික වගේ සක්මනක වගේ පිම්බීම හැකිලිම් වගේ හිත උත්සාහ කරනවා තියාගෙන ඉඳ හිත මේ රූ සැප දුක දෙකේ මත් නොවි මැද තියාගෙන. ඉතින් මේක සෑහෙන සටනක්. මේකට තමයි යෝගාවචරය කියලා කියන්නේ. දැන් මම මේ ගේන්න හදන්නේ යම් දවසකට මේ යෝගාවචරයට ඒ ආනාපානිය හොඳට භාවනා කරලා සෑහින කාලයක් මේක ආනාපානිය පවත්වාගෙන හිත සංසුන් කරගන්න පුළුවන් උනායි කියලා හිතමු. එහෙම පුළුවන් වෙනකොට ඒ යෝගාවචරයට අරමුණේම බොහෝ වෙලා පවත්තලා අරමුණත් හොඳට සංසිඳිලා ඒකෙදිත් හොඳට ගුරු උපදෙස් ලැබගෙන කමඨාන් සුද්ධ කරගෙන ඒ විවේක ස්ථානකට ගියා ගියාම ඒ යනකොටම ඊයේ අවසාන වෙලාදී මතක් කරා වගේ සද්ධාව මිමිතෙක් තිබුණු ප්‍රසාද සද්ධාව වෙනුවට ඕකප්පන සද්ධාාවක් එන්න පටන් ගන්නවා. ප්‍රසාද සද්ධාව කියලා කියන්නේ මතු පිට සද්ධාාවක්, අමූලික සද්ධාාවක්, බාහිර දෙයක් ගැන ඇතිවෙච්ච සද්ධාාවක්. බුදුන් වෙන්න පුළුවන්, යේසුස් වහන්සේ වෙන්න පුළුවන්, අභිනායකතුමා වෙන්න පුළුවන්. කවුරුණක් කම නැහැ පිට කෙනෙක් පිළිබඳ තියෙන සද්ධාවට කියනවා මූලික නෑ ඒක. Taman තුලින් නෙවෙයි එන්නේ අමූලික සද්ධාාවක්, ප්‍රසාද සද්ධාාවක්. දැන් භාවනා කරනකොට ආනාපානයත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක වෙනස දැක ගන්න පුළුවන් මුලැමැදාක දැනගන්න පුළුවන් මෙහෙම දැනගන්න එක හොඳයි කියනකොට එන සද්ධාව ඇතුළෙමයි එන්නේ. ඒක මේ බුදුහාමුදුරුවොත් එක්ක එන එකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියපු දේ තමයි. නමුත් Taman දන්නව කොහේ ගියත් හිත විවේක වුණොත් මට විශ්වාසයක් තියෙනවා මට ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක වෙනස බලන්න පුළුවන් වෙයි. ඒක කාටවත් පවරකම් කරන්න බෑනේ මගේ දැනුම. ඒ වගේම ආනාපානේ පුළුවන් නම් මුලමඳාක දකින්න පුළුවන් වෙයි. ඒ වගේම ගොරෝසු ආනාපානේ, සියුම් ආනාපානේ, අතිසියුම්ව මට බලන්න පුළුවන් වෙයි කියලා එතකොට යෝගාවචරයට තමන් පිළිබඳ වෙන මේ සද්ධාවට කියන්නේ බැස ගන්නාලු සද්ධාාවක්, අභ්‍යන්තරගත වෙච්ච සද්ධාාවක්. ඒ වගේම ඒ විදිහට අරමුණ කීකරු වෙද්දිත් සලුවක සාදාලා ආසනෙ නැගිටලා දුවන්නේ නැතුව එහෙමම ඉන්න විශාල මෝරච්ච මට්ටමේ ප්‍රඥා ගෝචර වීරියක් අවශ්‍යයි. උගවේ දෙනේ කරමුන් නැති වෙච්චාම හයියෙන් හුස්ම ගන්න යනවා. ඒක නින්දට වැටලා කුසීත වෙනවා. නැත්තම් සලු ගසා දාලා නැගිටලා යනවා යන්නේ. ඒ මොනවාක්වත් කරන්නේ නැතුව මේක දැනුයි වැඩේ පටන් ගන්න. මම මේක ඉන්න ඕනේ කියලා. එතකොට ආරම්භ ධාතු වීරිය නෙවෙයි නික්කම ධාතු වීරියට වීරිය වරණැන් වෙනවා. වීරිය ඔප්නැන් වෙනවා. Taman දන්නවා දැන් තමයි වැඩේ අල්ලගෙන යන්න ඕනේ කියලා අර කරට ගත්ත ධූරය කරට ගත්ත ඒ සතිය අරමුණ නැති වුණත් නිමිත්ත නැතුණා පවත්තන්න ඕනේ. එහෙම නැත්නම් ස්වභාවික ලක්ෂණ පේන්නේ නැති වුණත් මම මේක පවත්තන්න ඕනේ කියලා ඉසල වීර්ය පැවතුනේ අරමුණත් එක්ක අරමුණ කනවැල කරගෙන අත්වැල කරගෙන අරමුණ දිගේ නිමිත්ත දිගේ ස්වභාව ලක්ෂණ දිගේ දැන් ඒවා ගෙවිලා තියෙද්දිත් වීර්ය අත දාන්න අතනාරින්න යන වීර්ය එතකොට වීර්ය වැඩි වියපත් වෙනවා. ඒ වීර්යයට කියනවා නික්කම ධාතු වීර්ය කියලා. ආරම්භ ධාතු නෙවෙයි. ඒ ආරම්භ ධාතු වීර්ය ඉක්මවල නික්කම ධාතු වීර්ය එන්නේ Taman අත්දැකීමෙන්ම භාවනාව යම් ප්‍රමාණයක තඩමාරු කරගත්තට පස්සේ. ඒ වගේම සතියක් එනවා. භාවනා කරනකොට පාට සද්දයක් ඇවිල්ලා හිත කැඩිලා කැල්ල ගියාට පස්සේ වෙන තනන් ඒ සද්ද කර මනුස්සයට බානිනවා. එහෙම නැත්නම් මේ හිත නරක කරගන්නවා, දමල ගහලා යනවා. දැන් මේ යෝගාචර දන්නවා මේ සද්දෙට කැඩුනට ඒකෙදි මොනව කරන්න තියෙන ඇවිල්ලා ගියා පළච්චාවයි. මට බැරිද ආයෙත් සද්ද මේ සතිය පිහිටුවා. මට බැරිද ආය ආනාපානිය අල්ලන්න. මේ වගේ වේදනාව එනවා, ශබ්ද එනවා, හිතවිලි එනවා. අර ඉස්සර වගේම එක සැරයක් හෙළුණා දාලා යන්නේ නැවත නැවතත් කරලා බලලා අර පටන් ගන්නකොට වගේම අර සද්දෙන් කැළඹිනාට පස්සෙත් ඕනේ නම් සතිය පිහිටවන්න පුළුවන්. එහෙම නැත්නම් පුංචි ශබ්ද තියෙද්දි ශබ්ද පිටිපස්සේ තිබිච්චාවේ මට අරමුණේ හිත පාත්තන්න පුළුවන්. පුංචි පුංචි හිතවිලි වගේක් තියෙන ඔන්න ඔය තිබිච්චාවේ මට සතිය හිත පාත්තන්න පුළුවන්. එනිසා පුංචි පුංචි වේදනා කොහොමටත් දැනෙනවා. ඒක ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ. සතිය පාත්තන්න පුළුවන් කියලා අර සතිය අර වැටි වැටි ඇඟිලි ඇවිදපු බබා දඬුවට කාදාරයකින් නැතුව යන්න පුළුවන් මට්ටමට එනවා. හැබැයි වැටෙනවා. දැන් වැටෙනවා අඩුයි, ඇවිදිනවා වැඩි. ඉස්සෙල්ල වැටෙනවා වැඩි, ඇවිදිනවා අඩුයි. දැන් කොඳු වැටපෙළ හයි වෙලා. අන්න වගේ සතියක් අඛණ්ඩ භාවයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම අර සතිය එකම අරමුණේ වැඩි වෙලා පවත්නකොට සද්ධා සමාධිය අරමුණේ විස්තර දක් ගන්න පුළුවන් ගතිය අරමුණ මුණට මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන් ගතිය හොඳට හිටිනවා. ඒ සමාධිය ගැන නිදර්ශන වශයෙන් කියනවනම් ඒ බුරුම සංශිරෙන්තර මතක් කරනවා ඒ ඔය කාන්තාවක්සේ එම්බ්‍රොයිඩර් වැඩ කරනවා මේ ගෙත්තන් වල විස්තර ගෙත්තමක් තියෙනවා. ඒ එම්බ්‍රොයිඩර් කරන්න ඉස්සෙල්ලා රාමෝක දාලා රෙදි කැලේ හිර කරගන්නවා. ඒ රෙදි කැලේ හිර කරගත්තට පස්සේ ඉතින් වැඩක් කරලා විවේක වෙච්ච ගමන් ගෙනල්ලා අරකේ ඉතුරු ටික කරනවා. කරලා ඒක වැඩේ එහෙම තියලා ආයෙත් වැඩකට ගිහිල්ලා ආයෙත් අරක කරන්න පුළුවන්. මොකද ඒ රාමුව කැඩෙන්නේ නැහැ. ඉතින් ඒ රාමුව හිර කරගත්තට පස්සේ ඒ රෙදි කෑල්ලට ඕන කැටේමක් දාතයි. ඒ වගේ තමයි ඔය ලේත් මැෂින් එකකට යකඩයක් හපන්න ඕනේ නම් හරියට සෙන්ටර් කරගන්න ඕනේ. සෙන්ටර් කරගත්තට පස්සේ මැෂින් එක සෙන්ටර් කරුවාට පස්සේ ඇසෙද සිගරට් එකක් බොන්න ඕන නම් ප්ලේන් ටිකක් බොන්න ඕන ඕන දෙයක් කරලා අර කිචුරට කරන්න පුළුවන්. අර එකලස කැඩෙන්නේ නැහැ. ඔන්න එකලස පටන් ගත්තට පස්සේ වැඩි ඉවර වෙනකම්ම වෙන මොනවත් කරන්නේ නැතුව යෙදිලම ඉන්න ඕනේ නම් නැකිట్లా ආපහු එනකොට එකලස නැත්තම් ඉතින් එම්බ්‍රොයිඩර් කරන්න බෑ. ලේත් මැෂින් එක වැඩක් කරන්නත් බෑ. කොයි දේ කරන්නත් මේ මැෂිම දැන් තියෙන නව තාක්ෂණයේ තියෙන දක්ෂකම තමයි එකලස එහෙම තියදී Taman පොඩි වැඩක් කරලා ඇවිල්ලා ආයෙසරයක් අර එකලස ඉඳලා යන්න පුළුවන්. අන්න වගේ මේ සතිය වීර්ය කැඩුනත් සමාධියක් හැදෙනවා. ඔය කැඩුනට හදන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඊයේ තුන් සමාධිය අද නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ආයේ නැවත සමාධිය ඇති කරන්න තියෙන පින තියෙනවා. කුසලතාවේ තියෙනවා. මට මේක ගන්න පුළුවන් කියලා ආයේ උත්සාහ කරනකොට ඒ සමාධිය ඉස්සර වගේ ලාමක බොළඳ තනුක සමාධියක් නෙවෙයි ටිකක් බඹරේ වල්ලේ වැල්ලෙත් කරගෙන බඹරේ වගේ ටිකක් රළු ගොරෝසු තත්ත්වයටදී පාත්තර පුළුවන් සමාධියක් එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට ඒ අරමුණ පිළිබඳව වෙනද නොදැක්ක සියුම් සතියකින් හරියට කියනවා ආස්වාසේ යාන්තම් පටන් ගන්නකොට අල්ලන්න පුළුවන්. ඊට පස්සේ ගෙවෙනකම්ම බලන්න ඉන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රස්වාසයේ පටන් ගන්නකොටම මම මේක බලන්නේ හරි වැදගත් බලන්න පුළුවන් කියලා තමයි විශ්වාසය. ඊට පස්සේ ප්‍රස්වාසයේ ගෙවිලා අන්තිමටම යනකම්ම බලන්න පුළුවන්. එහෙම බලහන බලහන යනකොට මේ යෝගාවචර තේරෙනවා ආශ්වාසයේ කෙලවරදිත් ප්‍රශ්වාසයේ කෙලවරදිත් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නතර වුණාට භවයේ පවතින. පැවැත්ම පවතින. ජීවිතේ තියෙනවා. ඒතකොට මේ ආශ්වාසය ඉවරෙච්චාම ආශ්වාසයේ තියෙනකන් ආශ්වාසයේ උණුසුම් බව කම්පන චංචල දිගේ සතිය පවතිනවා ප්‍රඥාව පවතිනවා. ඊට පස්සේ ආශ්වාසයේ නැතුව ජීවිතේ පවතිද්දි මොකේද සතිය පවතින්නේ? මොකේද විඥානේ අල්ලලා තියෙන්නේ? මොකද්දෝ එකක් තියෙන්නේ. අපිට අහුවෙන්නේ නැති මෙතෙක් අර මේ කාපට් එකේ යට තිබුණු කුණු වගේ දූවිලි වගේ ප්‍රසවාසය ඉවරුනාට ආයතන නතර වෙන්නේ නැහැ. ඒ ආයතන දිගට යනවා. මොකක්ද දිගද යන්නේ? ඉතින් ඒකට අරමුණ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න අරමුණ ගෙවීම කියලා කියන්නේ අපි ගිහිල්ලා මොකද්ද එකට جوړු වෙනවා. මොකද්ද එකට සම්බන්ධ වෙනවා. ඒක මොකද්ද කියන්න දන්නේ නැහැ. ප්‍රඥාව ඊට පස්සේ මෙහෙවන්න පටන් ගන්නවා. මේ ප්‍රස්වාසයේ කෙලවර නැත්නම් සද්දයක් ඇහෙනකොට ඇති වෙන කෙලවර නැත්නම් රාගයක් ඉවර වෙනකොට ඇති කෙලවර වේදනාව ඉවර වෙනකොට ඇති කෙලවර කොහේ ගිහිල්ලාද නතර වෙන්නේ සද්දයක් කෙලවර වුණත් ආශ්වාසය කෙලවර වුණත් ප්‍රශ්වාසය කෙලවර වුණත් වේදනාවක් කෙලවර වුණත් සැපක් කෙලවර වුණත් දුකක් කෙලවර වුණත් නතර වෙන්නේ එක තැනකින් ඒක උපාවකට කියනවනම් ගංගානම් ගඟ හෝ සාරබු ගඟ හෝ බ්‍රහ්මවති ගඟ හෝ ගංගානංගගෝ කොයි තැලෙන් කොයි පළාතෙන් ගලාගෙන ආවත් ඔය කෙලවර වෙන්නේ මහමුදේ. ඒ මහ ගඟක් වශයෙන් මිරිදිය ගලනකම් ඒකට ගඟ කියන නම දුන්නට මොහේ කටෙන් මුහුදට ගිය ගමන් කරදිය බාටපත් වෙනවා අර ගඟේ අනන්‍යතාවය නැති වෙනවා. ගඟකට තමයි ගඟ ඇවිල්ලා මුහුදට තමයි කෙලවර වෙන්නේ. ඒ වගේ මේ ජීවිතේ පුරාම විදින හැම අරමුණක්ම මතුවෙලා ඉවර වෙන තැන මොකද්දෝ තැනකට ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන තැන හරි කම්මැලි තැන. හරි නීරස තැන. ඒක මහා පාළු තැන. ඒක නිකන් මේ මූද මැදට ගියාම බය වෙන්නේ. මූද මැදට ගියාම මූදෝක්කාරය හැදෙනවයි කියලා කතාවක් තියෙනවා. හාත්පස ගොඩබිම පේන්නේ නැති වෙනකොට ඒ මනුස්සයා නිකන් කරකොලත් ඇරිය වගේ දිශා මාරු වෙනවා. ඒ නිසා අපි කැමති නැහැ මොහොතේ ගොඩක් ගැඹුරට යන්න. අපි කැමති යුරෝප පේන තාක්කල් ගොඩබිම පේන තාක්කල් වගේ තමයි. එහෙම නැත්නම් කැලයක් මැද ගිහිල්ලා අතරමං වෙන්න අපි බයයි. කාන්තාරයක් මැද අතරමං වෙන්න අපි බයයි. ඒ මොකද මේ මගේ පැවැත්ම නැති වෙයි කියලා. නමුත් මේ ගංගාවේ උපමාව ගත්තොත් සැප වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා ආස්වාසයක් වේවා ප්‍රසවාසයක් වේවා පිම්බීමක් වේවා හැකිලීමක් වේවා වමක් වේවා දකුණක් වේවා හොඳට ප්‍රඥාව යොදලා බැලුවොත් මේවා ඒ වගේ නාටකම පවත්වන වෙලාවකගේ භූමිකාව රඟපාන වෙලාවේ විවිධ වෙනස්කම් තියෙනවා. ධාතුන් වෙනස්කම් තියෙනවා, වේදනාණු වෙනස්කම් තියෙනවා, සංඥාණු වෙනස්කම් තියෙනවා, සංස්කාරණු වෙනස්කම් තියෙනවා. නමුත් මේවා ගෙවිලා යන්නේ එක තැනකට. ඒකෙදි ගෑනු කෙනෙක් ගෙවල දැම්මත්, පිරිමි කෙනෙක් ගෙවල දැම්මත් යන්නේ එක තැනකට. පෘථග්ජනෙක් ගෙවල දැම්මත්, රහතන් වහන්සේ ගෙවල දැම්මත් යන්නේ එක තැනකට. පැවිද්දෙක්ගේ වල දැම්මත් උපවිද්දෙක්ගේ වල දැම්මත් යන්නේ එක තැනට. ඒ නිසා මේ වේදනාවේ හෝ ආශාසයේ හෝ ප්‍රසවාසයේ නිම වෙන තැන අපි අතර තියෙන පුදුමාකාර සමානකමක්. අපි දැන් නම් ඉතින් ස්ත්‍රී කියයි පුරුෂ කියයි පැවිදි කියයි උපවිදි කියයි සියන්නිකාය කියලා කියයි අමරපුරනිකාය කියයි নানা ආකාර නංගනන් දෙනවා. ප්‍රඥාව බලනවා මෙතෙක් කල මේ නංගනන් අල්ලගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන දිගේ තමයි නැටුවේ. නමුත් අරමුණක් සූක්ෂමව ගෙවෙන තැන බලාන ඉන්නකොට ඒවා ගෙවෙන්නේ පොදු තැනක. මේ ඥාණයට එනකොට ඒ යෝගාවචරයට තේරුම් ගන්න මේ ශද්ධාව ඇති වැඩි. ඒ යෝගාවචරයට තියෙන මේ වීරිය ඇති වැඩි. සතිය ඇති වැඩි. සමාධිය ඇති වැඩි. මේ අරමුණ ගෙවන් වෙන තැනට යණ්ඩයි කියලා. ඉතින් දැන් යෝගාවචරයට අලුත් මේ බූදලයක් හම්බ වෙන ශද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ ශද්ධාව යණ යන තැන ගෙනියන්න පුළුවන්. ඒක ඒක ඒ ශ්‍රද්ධාව ඇති කරන ධම්මදිව එහෙම නැත්නම් ওই සිව්ම ස්ථාන වල මොකක්වත් යන්න ඕන විවේක තැන්න ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ එක්ක ඉන්නා වගේ ශ්‍රද්ධාවක් එනවා. ඒ වගේ මේ වීර්ය ලබා ගන්නද ඒ යෝගාචර සක්මණින් ගන්න හැටි දන්නවා කොච්චරක් වීර්ය කරන්න ඕනද දන්නවා මූල අරමුණත් එක්ක කොච්චර වෙලා මෙනෙහි කරන්න ඕනද කොතෙන්දී අතාරින්න ඕනද කියලා දන්නවා ඒක නිසා වීර්ය පාවිච්චි කරන්න හොඳට යන්ත්‍රය දන්න යන්ත්‍රයේ අත්පොත කියවපු හොඳ ක්‍රියා කරවන්නේ පිටිය අනවශ්‍ය තැන නැත් මෝඩ වීර්ය කරන්නෙත් නැහැ කුසීත වෙන්න දෙන්නෙත් නැහැ. සතියත් ඒ වගේ තියෙනවා. දැන් ප්‍රශ්නයක් එනවා මේ යෝගාවචරය දැන් බොහොම අමාරුවෙන් අර කාම වස්තු අයින් කරගත්තා. ගේහසිත එහෙම නැත්නම් ආමිෂ සුඛයෙන් අයින් වුණා. අයින් වෙලා දැන් බොහොම ලොකු සටනක් කරලා ආනාපානීය මුල් කරගෙන නැත්තම් පිම්බි මහකිලි මුල් කරගෙන නැත්තම් වම දකුණ මුල් කරගෙන ඒ ඒ දී ඇති තැන්වලදී අර තිබුණු ශ්‍රද්ධාව තව වැඩි වෙන්න කටයුතු කරනවා. අර වීරිය නොපසුබස්නා වීර්ය අතනාරින වීර්ය දිගට පවත්වනවා. සතිය හැකිතාක් දුරට නූලක් දිගේ අතක් ඇදගෙන යනවා වගේ අල්ලනවා. ඒ වගේම සමාධිය කොච්චර කරනත් කනගාටු වෙන්නේ නැත්නම් පවත්වාගෙන යනවා. එතකොට ප්‍රඥාව හරියට කණ්ණාඩියක් අල්ල බැලුවගේ චීන කණ්ණාඩියක් දාලා බැලුවගේ හැම දෙයකම විස්තර විභාග විසිතුරු වශයෙන් බලනවා. දැන් මේ යෝගාවචරයට මෙන්න මේ ශද්ධාවට මේ වීර්යයට මේ සතියට මේ සමාධියට මේ ප්‍රඥාවට කෑදරකමක් ඇති. දැන් මිත්‍යකල් කෑදරකම තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට. මිත්‍යකල් කෑදරකම තියෙන ඇහෙන් බලන්ටයි, කනෙන් අහන්ටයි, නාසයෙන්, දිවෙන්, කයෙන් විඳින්න. ඒ සඳහා අපි මේ තිරිසන් සත්තු වගේ මිත්‍යකල් රණ්ඩු නාපර කෑවා එක එක කුලල් කාගත්තා. දැන් යෝගාවචරය ඒක ප්‍රමේයෙන් ඊටාම ප්‍රයෝගශීලීව එක අයින් කරලා ඊට පස්සේ ඇති කරගත්තා වූ මේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වලට නොබැඳෙනව නම් තමයි පුදුමයක් තියෙන්නේ. අනිවාර්ය බැඳීමක් ඇති වෙනවා. දැන් යෝගාවචරය කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ. දැන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. දැන් මේකට පූජාන කතා කරන්න පටන් ගන්නවා. මට නම් මට නම් ඕන තැන කියලා භාවනා කරතයි මගේ නම් සද්ධාව කැඩෙන්නේ නැහැ කියලා. මට නම් ඕන තරම් වීර්යය තියෙනවායි කියලා. ඔයගොල්ලෝ නම් සත්‍ය දන්නෙත් නැහැ මට නම් හොඳට සත්‍ය තියෙනවා කියලා. එතන ඕගොල්ලෝ දන්නේ සමත සමාධිය විතරයි මට සමත සමාධිය විපස්සනා වාදය දෙකම තියෙනවා කියයි. එනතම් මට තියෙන ප්‍රඥාව තමයි එයා හිතන බුදුහාමරටත් වැඩිය තියෙනවා. තකතිරුකම වැඩි වෙන්න වැඩි වෙන්න අර ලැබිච්ච අලුත් ඇඟෙම්ම ගත්ත ඒ සද්ධාව. ඇත්තට මේක නිකන් සාමාන්‍ය බුද්ධ රූපයක් බල්ලා ගන්න සද්ධාහට වැඩිය ලොකුයි. ඇත්තයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් තාම මේක වැඩ ගන්න පුළුවන් තරමට මේක පන්නරේ තියලා නැහැ. නිකන් අමු යකඩ පිහිය. මේක වනවන්න හදනවා යෝගාවචරය කටමැස දොඩවන්න හදනවා. එතකොට අර කාම වස්තුන් කෙරෙහි යති සුඛ දුක්ඛ දෙකට තියෙන කැමැත්ත අකමැත්ත වගේම මේ ඉන්දිය ධර්ම පහ વિશે යෝගාචරය සෑහෙන විඳවිල්ලක් විඳවනවා. ඒක ඒක ඒ විඳවිල්ල විඳවන්න පුළුවන් ඉන්නේ ඊටාම දක්ෂම යෝගාවචරය. හොස්ත පිං ඇති යෝගාවචරය. හොඳටම ශරීර ජීවිත පූජාවෙන් භාවනා කරන යෝගාවචරය. නමුත් කිසිම අනුකම්පාවක් නම් මායාවේ නැහැ. අර අල්ලපු කාමයට බැඳිලා සැප හොයාගෙන ගිය සාමිෂ සුඛයේ ගේහිත සුඛයේ ඇඹලෑ මී පැණියට වැටිලා වාගේ මෙතෙක් කල සංසාර ගියපු දේවල් බොහෝම සාර්ථකව වැරදි අත්වැරදි හරහා වෙන්න පුළුවන් කරලා දැන් ඉතාමත්ම අමාරුවෙන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට අයිති මේ ඉන්ද්‍රිය ධර්ම පහ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඇතුණට පස්සේ ආර්යයට යන්තම් අංගට පුපුරච්ච ගොම් ගොන්නාම්බෙක් වාගේ ඉතින් මේ යෝගාවචරය කෑ ගහන්න පටන් ගන්නවා. මම හිතන්නේ මේ පසුගිය අවුරුදු 40 50 කාලය ඇතුළත බලනට අද විතර මේ වගේ අං ආපු ගොන් ඉන්න කාලයක් ලංකාවේ තිබුණයි කිය. ඒ ධර්මතම භාවනා ලෝකේ කටමැත දොඩවන ගතිය. මේ අතෝ දන්නේ නැහැ මේ කොච්චර නෛර්යානික ගැඹුරු ධර්මයක් එක්කද මේ වැඩ කරන්නේ කියලා. දෝතින් අල්ලන්න ඕනක වමතින් අල්ලලා ඉතින් කෑ ගන්නවා මට නම් ඕන කරන සද්ධාව මයි ළඟ ශ්‍රද්ධාව තියෙනවා මයි ළඟට එන්න මම ශ්‍රද්ධාව ඕන කෙනෙකුට දෙන්නම්. මයි ළඟ සමාධියක් තියෙනවා වීරියක් තියෙනවා සතියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. ඕකට ඔච්චර නටන්න දෙයක් නැහැ. මයි ළඟට එන්න මං කියලා දෙන්න. මට තේරෙනවා. බුදුහාමුදුරුවෝ බව ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා මේක දුෂ්කරයි ආනන්ද මේක දුෂ්කරයි කිය. නමුත් පත්‍රයක් බැලුවත් කට කතාවක් ඇහුවත් කොහෙ ගියත් පඳුරට ගහපුවම රහතන් වහන්සේලා දෙන්නේ තුන්දෙනෙක් විශ්විනවා දැන්. හැමතැනම රහත් වෙලා හැමතැනම අභිඥා දීලා හැමතැනම ධ්‍යාන දීලා මේවා බොරු කියන්නත් හදනව නෙවෙයි මම මේ කියන්නේ නමුත් මේ ධර්මයක වැඩ කරනකොට මේවට ගරුකට යුතු ක්‍රමයක් තියෙනවා නැත්නම් ඒ විෂයෙහි සැප දුක් පිහිටවාගෙන ඒ සැපයට ලොල් වෙලා යෝගාචර අමාරුවෙන් හදාගෙන ආපු මේ පාර ආය මඩ ගොහටුක වැටෙනවා. නමුත් මම මේ දේ කතා කරන්නේ මේකට බයක් ඇති කරන්නවක්වත් අයියෝ අපි මේ මේ කැයි ගෑණි තියලා දැන් මේ හොටු ගෑණියක් ගන්න හදන කියන බය කරන්න නෙවෙයි. ඒ උඩරට පැත්තේ කතාවක් තියෙනවා ඉඟුරු දීලා මිරිස් ගත්තයි කියලා. ඒක කරන්නවත් නෙවෙයි. හොඳට මතක තියාගන්න අපේ ථේරවාද ශාසනය මේ සේරම ප්‍රස්ථාර කරලා ලියලා යෝගාවචරයන් වෙනුවෙන් සඳහන් කරලා තියෙන ඔබ මෙතෙන්ට යනකොට මෙන්න මෙහෙම වෙනවා අනේ පුතේ අනේ දුවේ මේක රවට්ට ගන්න එපා පටලවා ගන්න එපා මාන්න ඇති කරන්න එපා වංචනික ධර්මයට අහු වෙන්න එපා ක්ලේශ වලට අහු වෙන්න එපා. ඔබට මෙහෙම මෙහෙම වෙයි. එහෙම වුණාමට මෙහෙම හිතෙයි. නමුත් අහු වෙන්න එපා. දුවේ එපා ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ කියලා අර කියනවා වගේ බුදුහාමුදුරු කියනවා. සේරම විදවලා තියෙනවා. කරුණා කරලා ඔබ වෙනදට වැඩිය වගකීමෙන් වෙනදට වැඩිය නිහතමානීව වෙනදට වැඩිය බොහෝම අල්පේච්ඡව මේ ධර්මයේ උපයාගත් ධර්මයේ රැක ගන්න නම් මෙතන වේදනා මෙතන සැපාසා එන්න දෙන්න එපා. එනවමයි ඒක වළක්වන්න බෑ. නමුත් දහස්වර හෝ උත්සාහ කරලා එහෙම නොයනා තාලෙට හිත උපේක්ෂා කරගන්න. මේ උපේක්ෂාව කියලා කියන්නේ ගේයසිත උපේක්ෂාව නෙවෙයි, නෙක්ඛම්මසිත උපේක්ෂාව. සාමිස උපේක්ෂාව නෙවෙයි, निराමිස උපේක්ෂාව. निराමිස වස්තුන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන निराමිත වස්තුන් විශේෂවත් මම දන්නවා මට තියෙනවා මම දක්ෂයි අරයට නැහැ කියන කතාව කියන්න යන්න එපා. අත්ත්ුක්කංශන පරවම්බන කරන්න යන්න නරකයි. බුදුරජාණන් වහන්සේ මේක උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ආපත්‍යක් විදිහට දේශනා කළා තියෙනවා. එහෙම කිව්වොත් එක තැනක් කියලා තියෙනවා මහානකම නැති වෙනවායි. මට මේ මේ මේ ಗುಣ ධර්ම තියෙනවා කියලා මිනිස්සුන්ට සද්ධා උපදවාගෙන බඩ ගෝත්‍රේ හොයන්න හදනවනම් ඒක පරාජිකා ධර්මයක් වඩපත් වෙලා තියෙනවා. ඇත්තටම ඒක ඒ ධර්ම නැතුව තියෙනවා කියලා මේ බඩ රස්සාවට කීයක් හරි හම්බ කරන කණ්ඩ කරන ඒකට බුදුහාමුදුරු කියන්නේ මහවරයි කියලා. ලෝකෙ තියෙන මහාම මහවරකම තමයි තමන් ළඟ නැති ಗುಣ මිනිසුන්ට කියා පාලා ඒ මිනිසුන්ගේ සද්ධාවෙන් චීවර පින්ඳ පාත සීනාසන ගිලම්පස ලබාගෙන වළඳන එක. එතකොට යාට මහානකම නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගුණ තිබ්බත් භික්ෂුන් වහන්සේලා අතර මිස ඒ ගිහියන් අතර ප්‍රසිද්ධ වෙන්න දෙන්න එපයි කියන්නේ. ඒ මොකද එක පැත්තකින් බුද්ධ ධම්ම සංඝ කියන මේ වටිනා ත්‍රිවිධ රත්නයේ වැරදි නියෝජනයකට යනවා. දෙක අනිවාර්යයෙන් මේ පුද්ගලයා ආසවට්ටහණීය ධර්ම වලට වැටිලා ගමන අවුල් කරගන්නවා. ඉතින් මේ දෙකම නිසා සරුවත් chance සඳහන් කර දෙනවා ಗುಣ වඩපං වඩන ගුණී හංගගෙන තියන්න. ගුණවන්ත වෙන්න ඕනේ, ගුණ වඩන්න ඕනේ. ඒ වගේම ගුණයක් තියෙන්න ඕනේ අල්පේච්ඡතාවයට. මේකට කියනවා අධිගම අපේච්ඡතාවය. ලැබෙන ලැබෙන අධිගමයක් વિશે අල්පේච්ඡ වෙන්න ඕනේ. කියාපාන්න හොඳ නැහැ. ඒක සඳහා සමාධි සමාපatti මාර්ග මාර්ගඵල ඥාන විමුක්ඛ අභිඥා මේ සියරම විෂයන් දාලා තිනවා කිසිසේත්ම ආවට ගියට කතා කරන්න එපා කතා කරන්න ගියොත් අනතුරුදායක තනුත් තිනවා විනේට අනතුරුදායකතන් තියෙනවා ධර්මයට අනතුරුදායකමක් තියෙනවා තමන්ගේ භාවනාවේ අධික මේ ඉදිරි ගමනට ඒ නිසා මේ විදර්ශනා උපක්ලේශ සර්වචනාචි බොහොම මතු කරලා පෙන්ලා දීලා තියෙන නමුත් ඒක සාමාන්‍ය රේඩියෝ බනවල හෝ හතරමං අන්දිවල කියන්න යන්නේ මොකද ඒ වයිදි කියන්නේ මේ සාමාන්‍ය ලෝකයේ තියෙන සාමිෂ කාමේ නැති කරන්නයි දැන් මේ කතා කරන්නේ ඒ සාමිෂ කාමේ ආධිනව දැනගෙන අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන මේ ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා වඩාගත්ත යම් ප්‍රමණයකට වඩාගත්ත ඒ ධර්ම කෙරෙහි ලෝභ කරන ඒ ධර්ම වලට නිකාන්තිය පහල කරන ඇලි ගලි වාසය කරන කෙනා ගලවා ගන්න සර්වචනාංශයේ මේ විදර්ශනා උපක්ලේශ කියන ධර්මතා පෙළ ගස්සවලා ඒ ධර්ම වලින් ගැලවුනොත් ඒ යෝගාවචරයට ඉදිරි ගමන අජට අවකාශය වගේ කිසි බාධාවක් නැතුව යන්න පුළුවන්. නමුත් කිසිම කෙනෙක් එහෙම ලේසියට ගැලවෙන්නේ අර තණ්හාවෙන් එක එක පරයාගෙන උඹට වැඩිය මම හොඳයි මම උඹට වැඩිය හොඳයි කිය කිය ආපු කෙනා මෙතෙක් කල් කිව්වේ රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ සාරගණයි සබපෝසත්කන් දුප්පත්කන් තාරතන මෙන්නේ දැන් ඒකේ නා යෝගාවචර බවටපත් වෙලා වැඩියෙන් සද්ධාව තියෙන එක නා වැඩියෙන් වීරිය තියෙන එක නා වැඩියෙන් සතිය තියෙන එක නා වැඩියෙන් සමාධිය තියෙන එක නා වැඩියෙන් ප්‍රඥාව තියෙන එක නා ඉතින් අර යන්තම් අංගට පුපුරච්ච ගොනෙක් වගේ දැන් දකින්න දකින්න කට නෑ නෑ නෑ නෑ වදින්න පටන් ගන්නවා. ඉතින් මේක සාසනයට මහා ශෝබන දෙයක්. මේක සාසනයට මහා ශාසනයේ වැරදි නියෝජනයක්. විශේෂයෙන්ම මම අර කිව්වාගේ උපසම්පදා භික්ෂුවකට නම් ආපත්‍යක්. නමුත් මං කියන්නේ නෑ උපසම්පදා නොවුණයි කියලා කටමැත දොඩවන්න බුදුහාමුදුරෝ අවස්ථාවක් දීලා තියෙනවා කියලා. මේ නිසා සරුවත්‍යංශය සඳහන් කළ තියෙනවා භාවනා ක්‍රම හතරකට බෙදලා සමහරෙකුට පුළුවන් සමත භාවනාවෙන් පටන් අරගෙන විපස්සනාවට හිත දාන්න. සමත සමාධිය, විපස්සනා සමාධිය. සමහර පුළුවන් කෙලින්ම විපස්සනා සමාධියෙන් ගිහිල්ලා ඒකෙන් මේ ඉන්ද්‍රිය ධර්ම ටික හදාන කැමැති නම් පස්සේ සුද්ධ සමතේ කරලා නිවන් දකින්න. සමහරට පුළුවන් අවශ්‍ය වෙලාවෙ හැටියට සමත විපස්සනා දෙක යොදාගෙන කරන්න. ඉතින් මේ ක්‍රම තුනට අමතරව ਸਰවඥාන්සේ ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා හතරවෙනි ක්‍රමයක් අඳුල්ලා දීලා තියෙනවා. ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා කියන්නේ භාවනා කරනකොට Tamanට ඇති වෙන සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා පිළිබඳව හිත උද්දච්චයටපත් කරගන්න කෙනාට ඒ උද්දච්චයට නිග්‍රහ කරලා නිහතමානී වෙලා ඒකෙන් කර්ම රැස් කරගන්න නැතුව ඒකට ආශ කරන්නේ නැතුව ගමන් කරන ක්‍රමය වෙනමම කියලා තියෙනවා. අර කියන සමත භාවනා ක්‍රම දෙක අනුව නම් සමත පූර්වංගම විපස්සනා විපස්සනා පූර්වංගම සමත යුගනන්ත කියලා නතර කරන්න එපායි. නමුත් මේ ධම්මුද්දච්ච නිවිග්‍රහිත මානස කියන එකක් පෙන්වන තැන සරුවචනංශ පෙන්වනවා මේ විදියට තමන් තුළ වෙනද නැති සද්ධාාවක් එනකොට වෙන්ද නැති වීරියක් එනකොට වෙන්ද නැති සතියක් එනකොට සමාධියක් එනකොට ප්‍රඥාවක් එනකොට සමහරලාට හිතේ ඕභාෂයක් මතුවෙනවා. හිතේ ඕභාෂය මතුවෙනකොට ඒ යෝගාවචරයට පේන්නේ Taman හොඳට මේ ඉර පායලා තියෙන තැනක ඉන්නා වගේ එහෙම නැත්නම් විශාල ආලෝකයක ඉන්නා වගේ හිත බොහෝම ප්‍රසන්න භාවයට ඕභාෂ භාවයටපත් වෙනවා. ඉතින් යෝගාවචරය ඇද්දක පිළලා බැලුවත් අන්ධකාරික භාවනා කරත් අද ගහගත්ත ගමන් මේ ඕභාෂය එනවා. ඉතින් මේ යෝගාවචර හිතනවා මේකෙන් ඇති වෙච්ච මේ සුඛයයිකට ඇති ආඩම්බරය ඒ ඒකාන්තෙම සදාකාලිකයි. මට දැන් මේ ඕභාෂය මගේ. මම ඕභාෂය. ඒ නිසා මේක මමය, මේක මගේය, මේක මගේ ආත්මය කියලා ඒකෙන් සුවයටපත් වෙන්න බලනවා. ඒක ආඩම්බරයක් කරගන්න යනවා. ඒ විදිහට ඕබාස ඥාන පීති පස්සද්දි සුඛ ආදි වශයෙන් ලස්සන චෛසික ධර්ම රාශියක් ඕබාසයට පස්සේ තරුණ ප්‍රීතිය නන්දිය කියලාත් ඒකට කියනවා ඊට පස්සේ නියම ප්‍රීතිය ඊට පස්සේ පස්සද්ධිය ඊට පස්සේ සුඛය ඔක්කොම හරියට කිරි අරගෙන මුදවලා දීකිරි හදාගෙන ඒකෙන් මෝරු හදාගෙන ඊට පස්සේ යෙදේ ටික අරගෙන වෙඬරු හදාගෙන සප්පි සප්පි මණ්ඩං ආදී වශයෙන් මේ එක එකක් එක එකක් කිරි වලින් පටන් ගන්න ගැඹුරු ගැඹුරු බොහෝම ප්‍රණීත ආහාර පස්කෝරස් හදා ගන්නවා වගේ යන්න පටන් ගන්නවා. ඒ යන්න පටන් කරගන්න හැම වෙලාවෙදී මේ යෝගාවචරය අමන වුණොත් හැබැයි මේ වචනේ මම අමන කියන වචනේ පාවිච්චි කරන්නේ සීමිත අදහසක් ඇතුව නැත්තම් ප්‍රවේශමෙන් අමන වුණොත් ඒ යෝගාවචරයට කල්පනා වෙන්න පුළුවන්ලු අනේ මගේ තියෙන දක්ෂකම නිසා අනේ මගේ තියෙන හොඳ වෙලාව නිසා මම නම් මෙතෙට ඇවිල්ලා භාවනා කරා අනේ මගේ අම්මට මම කොහොමද උදව් කරන්නේ අනේ මගේ දරුවන්ට මම මේක කොහොමද දෙන්නේ අනේ මගේ නෑයෙන්ට කොහොමද දෙන්නේ අනේ මේ කෑ ගහන බල්ලෝ උන් කවදද නිවන් දකින්නේ අනේ මේ වැලේ පසේ ඉන්න වැල් ගැඩවිල්ලන්ට කොහොමද කවද සරණක් කියලා පුදුමාකාර පරානුද්යතා සංකල්පෙ ඉන්න පටන් ගන්නවා ඉතින් යෝගාවචරයට පේන්නේ දැන් මගේ හිත අරමුණේ හොඳට පිහිටියා ආලෝකය පහළ වුණා සතිය තියෙනවා ඉතින් ඒ මදිවට මට දැන් විශාල අනුන් කෙරේ අනුකම්පාවක් පහළ වෙලා තියෙනවා කියලා ඒක ලොකු නම්බුවක් විදියට ඔටුන්නක් විදියට දාගන්න. ඉතින් මේ අනුකම්පා කතාව නිසා වෙන්නේ මොකද්ද යෝගාවචරය වර්තමානයේ මේ භාවනා කරන ඉන්න බව මතක නැති වෙනවා. ඉතින් කොහොමද සැලසුම් කරන්නේ මේ බුදුන් දැකම නැති සත්තුන්ට බුදුන් දකින්ට ධර්මයේ තේරුම් ගත්තේ නැති අන්ත ධර්මයේ තේරුම් කළ දෙන්න සංඝයා වෙලා නැති නැත්නම් සංඝයාට සම්බන්ධ කරන්නේ කොහොමද? ශීලයක් රකින්න නැති ඇත්තට සීල් රකන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවවත් නොහිතපු දේවල් මරිකමට, අමනකමට, තකතිරුකමට කල්පනා කරන පටන් ගත්තාම අර මුරුංගා ගහයට බුදියාගත්ත මිනිහට වෙච්ච දේ වෙනවා. මම හිතනවා මුරුංගා ගහයට බුදියාගත්ත මිනිහා කතාව දන්නවා ඇති කියලා. මම කෙටියෙන් සඳහන් කරන්නම්. මිනිස්සෙක් හිටියලු කම්මැලි බුබ්බඩ ශරීර හොරෙක්. ඒ මනුස්සයා මේ වැඩ කරන්න පුළුවන් වෙලාවේ ගේ ඇතුළට ගිහිල්ලා දැන් බුදියාගෙන ඉන්නවා. බුදිනකොට මිනිහ දැක්කලු ගේ යනතර ගේ ඉස්සරහා තියෙන මුරුංග ගහේ මල් පිපිලා තියෙනවා. මල් පිපිලා යන්තම් උබුළු කරල් හැදිලා. ඉතින් මිනිහා නිදාන කල්පනා කරාලු <clears throat> මෙහෙම කල්පනා <clears throat> මෝඩ වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මෙහෙම කම්මැලි වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මොකක් හරි හම්බ කරන්න eBay කියලා කල්පනා කරලා මම මේ මුරුංග ගහ <clears throat> මුරුංග මේ බුබුලු ටික හයිවේ හටිගත්ත ගත්ත ගමන් මුරුංග කරල්ටියක් හැදිච්ච ගමන් මම මේක අරගෙන ගිහලා පොළට ගිහලා විකුණනවා. මම හොඳට ගහ රකින්නවා. පොළට ගිහලා විකුණලා යම් ප්‍රමාණයක් හම්බෙච්ච ගමන් මම එළු පැටියෙක් ගන්නවා. මම එළු පැටිය අරගෙන පුළුවන් තරම් කවලා එළු අවුරුද්දට හතර සැරයක් තුන් සැරයක් විතර සමානට පටව ගන්නවා. අවුරුදු දෙන්නෙක්ව දානවමයි අඩු ගන්න. ඉතින් සාඩු දෙසරයක් හරි දැම්මොත් මට නොබෝ කලකින් මට එළු පට්ටියක් හදාගන්න. ඉතින් මම එළුපට්ටිය හදාගත්තට පස්සේ ටික දවසක් ගියාට පස්සේ මම මේ එළුව හතර පහ දිනක් හරි දෙයිලා හරප්පැටියක් ගන්න. හරප්පැටිය කරගෙන ගිහලා මම ඊට පස්සේ මේ දෙකම කරන ගමන් හිමීට හිමීට එළුව විකුණලා විශාල හරප්පැටියක් හදාගන්න. ඒ හරප්පැටිය කදමට ගොමත් හම්බ වෙනවා මට එළවලු ටිකුත් තවා ගන්න පුළුවන්. එතකොට මම මේ හරුකුන්ගෙන් කිරිත් අරගෙන ඔක්කොම කරලා පොඩි ඉඩම් කැලක් ගන්න. ඉඩම් කැලක් කරනවා මම මේකේ මේ නැත්නම් මේ Taman ඉන්න ඉඩම ගන්න. ඊට මට මම මේකේ ලස්සන ගයක් හදලා. ගයක් හදලා ගමේ රටේ ඉන්න ලස්සන කාන්තාවකට විවාහ යෝජනා කරනවා. ඉතින් විවාහ යෝජනා කළා මම දැන් අශ්ව කරත්තික හෝ එහෙම නැත්නම් දැන් කාලේ තියෙනවා නම් මර්සිඩිස් බෙන්ස් එක දැන් මෙයා ගෙදර එනවා. මේ අලුත බඳපු නෝනත් එක්ක ගෙදර එනවා. ඒ ගෙදර එනකොට මිනිහට කල්පනා වුණාලු මේ තියෙන මුරුංග ගහ නිසා ගෙට වාහනේ ගන්න බෑ කියලා ගිහිල්ලා මේ මුරුංග ගහ කපලා දැම්මා. තාම බොබුලු තින උරුඟක කපලා දැම මිනිහා ඉන්නේ තද ලොකු හීනෙක අර විශාල ගේ හදවකට මුරුඟක තමයි බාධා. ඒ වගේ මේ යෝගාවචරයට යන්තමට මේ ශ්‍රද්ධා ඕභාෂයක් පහළ වෙනකොට ඒත් එක විශාල වශයෙන් පරානුද්යතා සංකල්පාවට පස්සේ තමයි චක්කිත රජ කෙනෙක් වගේ නිවන් දකපු කෙනෙක් වගේ බුදු කෙනෙක් වගේ හිතා ගන්න බැරි දේවල් දිගේ හිතවිලිය යනවා මොකද ඒකට වියදමක් යන්නේ නැහැ මේකට කියනවා ප්‍රමාදේ වැටෙනවා කියලා. මේකට පේනවා තමන් මාන්නයට අහු වෙලා ඉන්නවායි කියලා. මේකට පේනවා තමන් හීන ලෝකේ තණ්හා කරනවායි කියලා. මේකට පේනවා මේ කොයි සැලසුමක් හදන්නේ මමයා පුඹලා දක්වන්නයි කියලා. මමයාගේ තියෙන මම ආයනේ පුඹන්න මේ අඩු ගන්න ඕභාෂයේ කියන කෙලස් නැති හිත හරි දඩමීම කරගෙන මම ආයනේ තණ්හාව දෘෂ්ටි ඇති කර දැන් මෙතෙක් කල තණ්හා මාන දිට්ඨිය ඇති කරගත්තේ අපි රූප සම්බන්ධයෙන් ශබ්ද ගන්ධ රස ස්පර්ශ. දැන් උපයෝගී කරගන්නේ සද්ධාව. වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා. මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා එකතු වෙච්චාම තමයි යෝභාෂයේ පහළ වෙන්නේ. යෝභාෂයේ පහළ වෙච්ච ගමන් යෝගාවදයට ආපු තැන මතක නැති වෙනවා. මේ යෝභාෂය තුල පරානුද්යතා පාඩ සංයුක්ත කල්පනා කරනවා. එමෙතන ඥාති විතර්ක හිතනවා. අනි මම මෙතෙන්ට එනකන් යම් කිසි තැනකට එනකම් මගේ ඥාතින් උදව් කරා. ඊර්ෂ්‍යා කරා තමයි අඩදවර කරා තමයි. නමුත් මම ඥාතින් සලකන්නේ. කියලා මේ භාවනාව ඔක්කොම මේ පැත්තකදීදී ඥාති විතර්ක ගැන කල්පනා කර කර ඉන්නේ. ඒක නිසා මේ ඕභාෂය කියන එක ඇමක්. ඕභාෂය කියන එක මස්සද්දෙක් මුව පැටියෙක් අල්ලගන්න මුව පොව්වෙක් අල්ලගන්න අටවන උගුලේ තියෙන ඇම. නැත්නම් මාළුවෙක් අල්ලගන්න යන මාළුකාරයා බිලිය අමනන ඇම. මේක gediya පිටින් කෑවොත් මතක නැහැ ඇතුලේ තියෙනවයි කියලා බිලිය. මේ මුවා ගිහිල්ලා ඉලන්දාරිකමට මේ ඇම ඛණ්ඩ රිංගපු ගමන් ඇම ගස්සනකොට තමන් ගුලට අහු වෙන බව දන්නේ නමුත් යෝගාවචරයට කල්පනා කරන්න පුළුවන් මම නම් ඉස්සලා අහුනේ කාම වස්තු වලටනේ සාමිෂ වස්තු දැන් අහුවෙන්නේ නිර්ආමිෂ වස්තු කියලා කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. නිර්ආමිෂ වස්තු ගත්තා සාමිෂ වස්තු ගත්තත් වේදනාවට ආශා වුණා නම් මම මාගේ කියාගත්තා නම් ඒ හොඳටම ඇති කර්ම රසය. ඒ කර්මයේ බෞද්ධද අබෞද්ධද ඥානද පිරිමිද අනේ අනිච්ච මොකක්වත්ම නැහැ කර්ම ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ ගමනේදී හම්බෙන හැම ඉදිරි පියවරකදීම යෝගාචරය ආඩම්බර වුණොත් මට විතරයි හම්බුනේ අනුන්ට නෑ කිව්වොත් මේක ඉස්මතු කරගත්තොත් බුදු සරුවච්චන් වහන්සේ කට හෝදලා අසත්පුරුසයි කියන වචනේ පාවිච්චි කරනවා. හොඳට මතක තියාගන්න මේ අසත්පුරුසයි කියලා පාවිච්චි කරන හොඳට සිල් තියෙන, හොඳට පරියන්කේ කියන භාවනා කරපුවා, හොඳට ආනාපාන කීකර කරගන්න පුළුවන්, ඕභාෂයත් මතු කරගන්න පුළුවන්. ඒත් ඒ ඕභාෂය අල්ලගෙන තණ්හාමාන දිටි වඩනවනේ අපේ වචනේ සාමාන්‍ය කියන මේක මම කියා ගන්නව මේක මගේ කියා ගන්නව මගේ ආත්මේ කර ගන්නව නම් සරුවචනස කියන අසත්පුරිසයි අසත්පුරිසයි මොකද ඉන් ගමන බාධා වෙන්නේ ඒ වගේම ඥාන පහළ වෙනවා හොඳට විවේකීව භාවනා කරනකොට කවදාකවත් නැතුව අර වෙත හොඳට පේනවා ඉදිරියට කරදර මොනවත් නැහැ ඉතින් ලස්සනට තමන්ට දේවල් පේන්න පටන් ගන්නවා ඉතින් පේන්න පටන් අර ගන්නකොට මේ ඒ පේන දේවල් කවදාකවත් නිවනට තල්ලු වෙන විදිය කල්පනා නෙවෙයි එන්නේ. ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි කරගන්නේ කොහොමද කියන පැත්ත තමයි කල්පනා. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නෙම තණ්හාවටනේ. පුරුදු වෙලා තියෙන්නෙම කාමච්ඡන්දෙටනේ. පුරුදු වෙලා තියෙන්නෙම තණ්හානුසයටනේ. ඒ නිසා මේ ඥානය පහළ වෙනකොටම මම මේකේ ලාභයක් වැඩි කරගන්නේ කොහොමද? සත්කාරයක් වැඩි කරගන්නේ කොහොමද? සම්මානයක් වැඩි කරගන්නේ කොහොමද? ශීලෝක කියවන්නේ කොහොමද? වන්දි බට්ටකම් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අර ඇතිවෙච්ච ඥානහරා අර මෙතෙක් කල් පේන්න තිබුණ නැති සියුම් විතර්ක. ඒකෙදින් නරකත් නෙමේ බැලුව බැලමට. ධාර්මිකව මං කටයුතු කරන. ඉතින් මට කවුරුත් ලාභ දුන්නහම මොකෝ? මට කවුරු ඇඳ වැදලා සත්කාර කරපුවාම මොකෝ? මට සම්මාන දුන්නහම මොකද? මට ශීලෝක දුන්නහම මොකද කියලා අර පුංචි ප්‍රයත්නයකින් පුංචි ඵලයක් ලැබිච්චාම ඒක අවස්ථාවාදීව විශාල වශයෙන් කල්පනා කරලා මේ භාවනා කරන මට සැලකිනවා මදි මට මෙහෙම නෙවෙයි සලකන්න වටින්නේ මට මෙහෙම මෙහෙම වෙන්න ඕන කියලා ඉතින් දුරදිග යන්න පටන් ගන්නවා. ඉතින් මේ ලාභ සත්කාර සම්මාන පරිසංයුක්ත විතර්ක මේ යෝගාවචරය වහයලා ගන්නවා. හරියට ලොකු ගහක මේ කොහොල්ල ඇටයක් පැලුණා වගේ. <coughs> කුරුල්ලෝ මේ කෝල්ලා ගෙඩි කාලා අර හොටේ ගිහිලා උලනවා. එතකොට ඒ ඇටේ අර අත්තක පැලුණාම ඉතින් ඒ ගහේ ඉන්න රුක්ෂ දේවතාවා හිතනවලු ඔය ඇටේ වෙයිලා වැටෙන්නේ නැතයි ඕක ප්‍රශ්නයක් නෑ කිය. නමුත් වහිනකොට ඕක සෙවල ඇවිල්ලා අරක දිගේ මුලක් වහිනවා ඇතුළට. ඉතින් කියනවා පුංචි මුලට මොනව කරන්නද? ප්‍රශ්නයක් නෑ. මුලක් බැසලදී මට ලොකු මුල් පද්ධතියක් තියෙනවනේ කියලා. අර මුල ගිහිල්ලා වෙලා අර ගහේ තියෙන ඕජාවට සම්බන්ධ වෙච්චාම ගහෙන් ඒතරින් එහාට ඕජාව යන්න දෙන්නේ අර මේ පිළිල ගහ ඔක්කොම උරනවා. ඉතින් ඒ වෘෂ දේවතාව හිතනවලු හරි ඉතින් උතරින් එහා පැත්තේ අත්ත විතරනේ කිරෙන් බාල වෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. අනිත් ටික කාලයක් යනකොට අර අත්ත බේල්ලාම යනවා. එතකොට මාළුවා වෙලා මොකද කරන්නේ? අනිත් පැත්තට මුල දුවනවා. ඊට පස්සේ කඳේ එතනින් උඩ කොටස ඔක්කොම කොළ වෙනවා. හේබාන කොළයි දෙනවා. ඉතින් රුක්ෂ දේවතා හිතන කමන්න උඩ කරටිය විතරනේ. ඉතුරු ටික තියෙනවනේ. අනේ උඩ කරටිය මනරට පස්සේ පල්ලයට. අන්තිර මුළු ගහාම විනාශ වෙලා රුක්ෂ දේවතාවට යන්නේ නමක් නැති වෙනවා. ඒ වගේ තමයි මේ ලාභ සත්කාර සම්මාන සීලෝක පිළිබඳව පුංචි බීජයක් තැම්පත් වෙච්ච ගමන් ඒ මනුස්සයා මොනව වෙනවද කියලා හොයන්න බෑ. මේ පහුගිය දවස් ටිකේම දවස් කියන්න නරකයි අවුරුදු ටිකේම බුද්ධ ශාසනය ඉතාමත්ම වැදගත් ගරු කටයුතු සියලු දෙනා වෙනසිලා විනාශ වුණේ ලාභ සත්කාරය නිසා. ඕනට වැඩිය ප්‍රසිද්ධ වෙච්ච නිසා. ඒක ප්‍රසිද්ධ කරන කට්ටිය මම හිතනවා 150ක් වගේ කියන්න ඕන 150ක් කර්ම රැස් කරනවා කියලා. ඒ කෙරුවට ප්‍රසිද්ධ කෙරුවට ප්‍රසිද්ධ වෙන්න තියෙන කෑදරකම තියෙන තාක්කල් කවුරු දෙන ලනුවක් කරනවා. ඒ නිසා මේ භාවනා කරගෙන යනකොට ආග්‍රිම ජීවිතයක් ගත කරනකොට කවුරු ලාභ සත්කාර සම්මාන කරන්න සෙදී පැහැදී ආවත් Taman දැනගන්න ඕනේ මේක ඒකාන්තයෙන් භාවනාවට බාධායි. ඒකාන්තයෙන් අපේ අපේ තේරවාදයේ මේක හොඳටම භයානක එකක් විදිහට අඳුනගෙන තියෙනවා. ඒ නිසා මේකේ පුළුවන් තරම් වෙන් වෙලා විවේකය, උද්දකලාව, විශ්‍රාමය මිස ලාභ සත්කාර ඕනේ කියලා ਸਰවඥයන් සඳහන් මට යසස නොවේවා මට අයස වේවා මට යසස තිබුණොත් විශාල නිතරම පිරිසත් එක්ක හැසිරෙන්න පටන් අරගත්තොත් කැලේක යනකොට හරි කමන්නේ මට අවශ්‍ය වලට මල මූත්‍රාවත් පහ කරන්න නැහැ කියලා සරුවත්නාංශය දේශනා කරනවා. තෙරඟක් එක්ක ඉන්නකොට. මට සෙනඟක් නැත්නම් මට අවශ්‍ය වලට මල මූත්‍රා හරි පහ කරන්න පුළුවන්. ඉතින් අපේ අපවත් වෙච්ච ලොකු සාංශය ඉන්න කාලේ දවසක් ආවා මේ ඔය නිකායේ ප්‍රධානම උත්තරීතර කාර්ක සභාවේ තොරතුරු අඩංගු ලිපියක්. ඉතින් මම ලොකු සංසගේ මේ උපස්ථාන කරනකොට මම ලියුම කඩන්න හදනකොට කඩන්න එපා කඩන්න එපා කඩන්න එපා කිව්වා. මම ඇයි කියලා. නෑ නෑ ওই පෙට්ටියක් තියෙනවා ඒකට දාන්න කිව්වා. ඊටසේ මං කසානසේ මේ පෙට්ටියට දාපුවම නෑ නෑ ওই පෙට්ටියේ තියෙන්නේ මෙහෙම ලියුම් තමයි කිව්වා. ඉතින් මම ඇයි කියලා. ඊට පස්සේ කිව්වා මේ නමක දැනගත්තත් වැඩක් නෑ නැතත් වැඩක් නෑ. මට දීලා තියෙනවා කිව්වා උත්තරීතර උපාධ්‍යාය තනතුරක් අපේ නිකායේ. ඉතින් ඒ ඒ ඒ සභාවේ නිකායේ තියෙනවා මේ උත්තරීතර කාරක සභාවේ රැස්වීම තියෙනවා. ඉතින් ඒකෙදි <coughs> ඒ ඡන්දයක් තියලා නිකායේ මේ උපාධ්‍යාය තනතුර දෙනවා. උපාධ්‍යාය කියලා කියන්නේ බොහොම වැදගත් කුලපති තනතුරක් වගේ. ඉතින් ඒක ගණ්ඩ හරි රණ්ඩු. ඒක ඇතුලේ කට්ටිය පගා ගහනවා, ඡන්දෙ ඉල්ලනවා, කොහොම හරි කරලා මේ උපාධ්‍යාය තනතුරු ගන්න. අපේ ලොකු සංජය අවුරුදු 25ක් කැලේ හිටියා. මොනම දවසකටවත් කාර්කස භාවෙත් නැහැ, දන්නෙත් නැහැ. නමුත් අර ඔක්කොමලා ඒකමතිකව තීන්දුව කළා තියෙනවා මේ ශාංශ කරන වැඩේ බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේට සම්මානනීය උත්තරීතර ඒ උපාධ්‍යාය තනතුරු දෙන්න ඕනේ. පස්සේ ඒකමතිකෝ ලේකන්තුමා ලියලවල තිබුණා මහාලේක අධිකාරී ස්වාමීන් වහන්සේට ලිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ සාසනයට වෙන්න ඕන සේවාව සිද්ධ වෙනවා. ඔබ වහන්සේට අපි මේ උත්තරීතර වූ උපාධ්‍යාය තනතුර දෙන්න තීන්දුව කළා තියෙනවා මේක කරුණා කළ සාසන දයම් බාරගන්න. ඉතින් ලොකු සංසිකව මේ ලියුම ආවට පස්සේ මම දවස් දෙකක් මේක බල බල නිදාගෙන ඉඳලා තුන්වෙනි දවසේ උදේ ලියුමක් ලිව්වලු මේ වගේ වැරද්දක් කර මේ වගේ දඬුවමක් දෙන්න මං කරපු වැරද්ද මොකද්ද? මම මෙච්චර පැත්තකටලා හැංගිලා මගේ බණ භාවනාවක් කරගෙන ඉන්නකොට ඇයි මට මෙහෙම දඬුවම් කරන්නේ? අනේ මං කරපු වැරද්ද මොකක්ද? කෙසේ නමුත් මේ වගේ විශාල සභාවකින් ගත්ත ගත්ත ඒකමතික යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම මගේ පෞරුෂත්වයට හොඳ නැහැ. ඒ නිසා එක කොන්දේශයක් අරගෙන මම මේ උත්තරීතර වූ ඔය කියන උපාධ්‍යාය තනතුර බාර ගන්න මොකද්ද මම කිසිම උත්සවයකට සම්බන්ධ වෙන්නෙත් නැහැ කිසිම නිල උත්සවයකට සම්බන්ධ වෙන්නෙත් නැහැ ලියුම් කඩන්නෙත් නැහැ කැමති නම් දෙන්න නැත්තම් නිකයි ඊට පස්සේ දවසේ ඉල්ල එන ලියුම් කඩන්නේ දන්නෙත් නැහැ උපාධ්‍යාය දරද දීලා තියෙනවද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ ඔක්කොම හමස් පෙට්ටිය කියලා එකක් තියෙනවා ඒ පෙට්ටියට දාන්න. ඔන්න ලොකු ස්වාමීන් වහන්සේලා අපිට දීපු ආදර්ශේ ඒ ඒ මොකද උන්වහන්සේලා දන්නවා අදවත් මේ වගේ තැනක් මේ තරමින්වත් රැකෙන්නේ නැහැ මේ අනවශ්‍ය ප්‍රසිද්ධියට ගියා. අපි ඉන්නේ ඊට වැඩිය බොහොම දුර්වල තත්ත්වයක් කියලා මම කියනවාද. අපි ටිකක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා වැඩි. ඊට පස්සේ කේමනන්ද ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ වන්දනා කරන්න ගියාට පස්සේ මගේ ඔළුවට අත තියලා කිව්වා ආයසතුන් වහන්සේ දැන් මේක ප්‍රසිද්ධ කරා ඇති. කරුණා කරලා පසර ගන්න. මේ ඉස්සරහා තවත් ගෙනියන්න එපා. ඒකාන්තෙම මාරපාක්ෂිකයි. ආයෝකේ හොදලා ගන්න දෙයක් නැහැ. ඒකාන්තෙම මාරපාක්ෂිකයි. මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වුණාට පස්සේ මොනම තාලකින්වත් හැදෙන પરම්පරාව නියම ආදර්ශය ගන්නෑ. අර ලොකු ස්වාමීන් වහන්සේලා ගත්ත අර නිහතමානී එහෙම නැත්නම් අල්පේච්ඡ ප්‍රසිද්ධ නොවෙන්න ගත ක්‍රමය ලාභ සත්කාර මැද හදන කෙනාට තේරෙන්නේ. ඒක නිසා ඒක අද තියෙනවා මට කියන්න පුළුවන් පැහැදිලිවම මම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා මේ ශාසනය විනාශ කරන්න තියෙන ප්‍රධානම මාර බලවේගය ලාභ සත්කාර සම්මාන සිලෝක. යෝගාවචරයට මේකට කෙටි මාර්ග හරියට හම්බ වෙනවා. මේ භාවනා ජීවිතේ බැසර පස්සේ ලොකු ලොකු ඇත්තෝ හම්බ වෙනවා ගැඹුරු ධර්ම අහන්න හම්බ වෙනවා කල්යාණ මිත්‍රෝ හම්බ වෙනවා වැඩසටහන් පේනවා ඉතින් යාට ලොකු විශාල විවෘත තැන් හම්බ වෙනවා නමුත් මේ යෝගාචරම සේරම කෑදරකමට පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අර ආමිෂ සුඛයට තියෙන කෑදරකම වගේ මේක නිර්ාමිෂ වුණාට යෝගාචර මේකට බැඳෙන්නේ කෙලින්ම ලාභ සත්කාර සම්මාන සිලෝක ප්‍රතිසංයුක්ත විතක්කවල ඒක රැහිනේමුත් සිද්ධ වෙනවා භාවනා කරනකොට සිද්ධ වෙනවා දවල් එළිය අවදින් ඉන්නකොට සිද්ධ වෙනවා. අපි දෙන්නෙක් දෙන්නෙක් එක කතා කරනවා නම් කතා කරන්න වෙන්න මොනවකටවත්ම නෙවෙයි ලාභ සත්කාර සම්මාන සිලෝවලටමයි. ඒකයි කියන්නේ පොඩ්ඩක් කතා නොකර නතර වෙලා ඉන්න අපි යමකට කතා කරන්නේ මොනවා හරි අඩුපාඩුව සම්පූර්ණ කරගන්න. මේ ලංකාවේ හිටපු අවුරුදු මෑතකදී ශාංශ අපත් වුණා. ඒ ශාමිනාසේ ජර්මන් ජාතිකයි මුළු ලංකාව පුරාම පයින් ඇවිදලා තියෙනවා. එක තැනක දවස් 3කට වැඩි ඉන්නේ නැහැ. උරමැල්ලේ කවදාකවත් ගෙනියන්න බැරි තරම් බරක් ගෙනියන්නෙත් නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අන්තිමට පිටරටින් එන ස්වාමීන් වහන්සේලාට බොහොම වැදගත් ආදර්ශයක් පාටපත් වුණා. ඉතින් දවසක් පිටරටින් ආපු ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් ළඟට ගියා. ගිහිල්ලා වන්දනා කරාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මමත් ඔබතුමා ඔබ වහන්සේ පැමිණි රටෙන්මයි ඔය ඒ භාෂාව ඉඳලා සිංහල ඉගෙන ගන්න තියෙන කෙටිම ක්‍රමය හොඳම පොත මොකක්ද කියලා. ඊට පස්සේ මේ ශාන්ති අහලා තිනවා මොකටද සිංහල ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ කවලු මේ ශිව්පසදාය ගැන කතා කරා. ශිව්පසදාය ගැන කතා කරන්නේ මොනවද ඉල්ලන්නද කියලා. උඹ කතා කරන වෙන මොකකටවත්ම නෙවෙයි දායකට කතා කරන කීයක් හරි කඩාගන්න. මම අවුරුදු 30 ගණක් ඉඳලා තියෙනවා මම මෙතෙක් කල් පාවිච්චි කරේ සුවපත් වේවා කියන වචනේ විතරයි. මම බොහොම ලස්සනට වැඩේ කරගෙන තියෙනවා. ඔබ එකක් මතක ධානයේ සිංහල ඉගෙන ගත්තොත් කතාව වැඩි වෙයි, සමාධිය අඩු වෙයි, ලාභ සත්කාර වැඩි වෙයි, උඹ විනාශ වෙයි. ඉතින් අපිට මේ බණ කවුද කියලා දෙන්නේ? අපි හිතන්නේ දෙවෙනි භාෂාව නේ තුන්වෙනි භාෂාව නේ හතර පහ හය යථා ඉගෙන ගන්නවා නම් සත්භාෂා පරමේශර වෙනවා නම් හොඳයි කියලා. අපිටත් වැඩිය බොහෝම සන්තෝෂ වෙනවා මාරමස්සිනා. එයා තමයි මේ ඔක්කොම ලැහැත්ති කරලා දෙන්නේ භාවනා කරන එකට ඔක්කොම පහසුකම් දෙනවා. දීලා කොහොම හරි අර පීයේ පීයේ මුණත දැල්ල කඩනවා වගේ අර යන ගමන බාධා කරලා අරයට මෙහාට හරවලා ලාභ සත්කාර සම්මාන සිලුක දෙනකොට මේ යෝගාවචරයත් තකතිරුකමට අරකට අත දෙන්න. මාරයට තනියම අපුඩියක් ගහන්න බෑ Taman අත දුන්න නැත්තම්. අපුඩිය ගහන්න අත් දෙකක් තියෙන්න බෑ. ඉතින් යෝගාවචරය මේ වෙලාවේ අයියෝ මට බෑ ඕක මට මට බැරි වෙන එකක් නෑ මට ඕක කරගත හැකි. ඔව්ව මොනවද මට කියලා ඒ ලාභයට සත්කාරයට ගියාට පස්සේ අර එන ඥාණය මේ භාවනාදී පහළ වෙන නීවරණ නැතිවීම නිසා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය කියලා කියලා තියෙනවා ප්‍රතිපක්ෂ ධර්ම අයින් වෙනකොට ගැඹුරු ධර්ම හොඳට තේරෙනවා. නීවරණ ධර්ම අයින් කරනකොට හොඳට හිත ගාලගත්ත පීයක් වගේ හොඳට තේරෙනවා. මේ තේරෙන හැමදේම පාවිච්චි කරන්නේ ලාභයට, සත්කාරයට, සම්මානට, සිලෝට. අද තියෙන ජනමාධ්‍ය මං හිතනවා මායාවේ ප්‍රධානම අතකොළුව. ඒක හරහා තමයි මේ ඔක්කොමලා ඇදලා පාරට දාලා ඔක්කොමලා මේ ප්‍රසිද්ධ තැන් වලට දාලා අනවශ්‍ය යත්තන්ගේ විවේකේ නැති කරලා තියෙනවා. ඒ නිසා කරුණාකර මතක තියානින්න මේ ඉන සංඝයාට හෝ වේවා ඔයත් අනුගමන අනුගමනය කරන්න නැත්නම් නැත්නම් තම තමන් වශයෙන් වේවා මේක සඳහා එනේ එන ප්‍රස්තාවේදී ලාභයට සත්කාරයට සම්මාන සිලෝකට ගියොත් හුදේකලා බව නැති වෙයි විවේකේ නැති වෙයි හිතේ විස්රාමයේ නැති වෙයි මානසික අසහනේ වැඩෙයි මානසික ආතතිය වැඩි වැඩි දුරටත් විශේෂණය කෙරුවොත් heart attack එයි blood pressure එයි දියවැඩියාව එයි පොලිමට තියෙන ලෙඩ ටික එයි හොඳට විවේක වෙන්න දෙන්න හිතට වෙන මොනම වේතක්වත් ඕනේ විවේකේ නැති වෙනකොට ඒ විවේකේ නැති වෙන්නේ වෙන මොකටවත් නෙවෙයි මේ බඩජාරිකම තමයි කෑදරකම තමයි ලාභෙටමයි සත්කාරටමයි සම්මානටමයි සිලෝකෙටමයි. අහුවෙන්නේ නැති කෙනෙකුත් නැහැ. ඒ නිසා සරුවත්‍යංශේ සඳහන් කළ තියෙනවා අඤ්ඤෝ භික්කවේ ලාභ සත්කාර ලාභ සත්කාර සිලෝකෝ අඤ්ඤෝ නිබ්බාන ගාමිනී පටිපදා. නිවන් මඟ වැටලා තියෙන මේ පැත්ත නම් ලාභ සත්කාර පාඩලා තියෙන සම්පූර්ණ අනිත් පැත්තට හිතන හැම වාරයක් පාසම නිවන බාධා වෙනවා. ඉතින් බලන්න මේක සිද්ධ වෙන්නේ අර හොඳ පින්වන්ත භාවනාවේදී ඥානීය පහළ වෙච්ච යෝගාවචරයක්. නමුත් යෝගාවචරයේ ඔළුව හැරවිලා තියෙන කාමයේ පැත්තට නම් මිත්‍යා දෘෂ්ටිය නම් ආයෝෂමස්කාරේ නම් සාමිෂේට නම් හම්බෙන හම්බෙන හැම අවස්ථාවකම ඔක්කොම යොදවන්නේ පැත්තට තමයි. ඉතින් එහෙම කෙනෙකුට කල්යාණ මිත්‍රගේ ඇසුරන ලැබුණොත් මේ බණ නැහැ වුණොත් මේකේ තියෙන භයානකම නොදන්නවනම් පොඩි දරුවෙකුට ගින්දරක් හම්බුනා වගේ රිලෙව් එකට දැලිපීහක් අහුණා වගේ තීන්තුවාල කරනවා. මෙහෙට හේතු වෙන්නේ යෝගාවචරගේ මනසේ තියෙන විකෘති தত্ত্ব. කෙලෙස්ම තමයි. නමුත් ඒක කවදාකවත් කරන්න බෑ. තව කෙනෙක්ගේ සහයෝගය නැතුව. ඒකට සහයෝගය දෙන්න මාර සේනාවල් ජීවත් එදත් තිබුණා අදත් තියෙනවා. මේ මාර සේනාවල් ඔක්කොම නිෂ්ක්‍රීය වෙනවා, ලීන වෙලා යනවා, පච වෙලා යනවා. Taman දැනගෙන ගියොත්. මේ භාවනා කරන යනකොට එන ඕ භාස ඥාන පස්සද්දි පීති සුඛ මේ ධර්ම නිසා මේ ඊටාම සියුම් විතර්ක වගේක් හිත වහයලා ගන්නවා. ඒ වගේම එන්න පුළුවන් මේ සුඛය පස්සද්දී එනකොට අමර විතක්කේ. අමර විතක්කේ කියලා කියන්නේ මම දැන් මේ වෙනකොට මට අසවල් ලෙඩේ තියෙනවා. ඒ නිසා මට බිම ඉඳගෙන ඉන්න බෑ. මට කෙලින් ඉඳගෙන ඉන්න බෑ. මට රැයට නොකා ඉන්න බෑ. මම දැන් මේ භාවනාවෙන් පස්සේ නම් කවදාකවත් මීට පස්සේ නරක ආහාරයක් ගන්න. මම කවදාහක්වත් ඊට පස්සේ වැරදි ඉරියව් පවත්න්නේ මම හොඳට ව්‍යායාම කරනවා මම හොඳට සක්මන් කරනවා මම හොඳට ව්‍යායාම යෝග ව්‍යායාම කරනවා මම හොඳට ආහාර ගන්නවා මෙහෙම කරලා මම ජීවත් වෙනවා මම ඊට පස්සේ නම් කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ කියලා මම මැරෙන්නේ නැහැ කියලා හිතා ගන්න මේ තරම් තකතිරු අදහස් එනවා හිතට පුංචි පටන් අරගන්න ඊට පස්සේ අමර විතක කියලා කියන්නේ මම කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ යම් කිසි කෙනෙක් හිතනනම් ඒක තප්පරයකට ඒක චිත්තක්ෂණයකට මම නිරෝගී කියලා ඒක උගේ අමනකම නැතුව වෙන මොකද්ද කියලා. ඒක උන්දගේ අමනකම මිසක වෙන මොකද්ද මේක එකම මිනිස්සෙක්වත් මේ ලෝකේ ස්වස්ථතාවයේ ලැබලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ සොලෝක ලියපු සොලකකාරයා සංස්කෘත ශ්ලෝක බඳපේකා ලියනවා අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිතා జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලභ්‍යති. අනේ මේ ලෝකේ නිර්මාණ කෙරුවා නම් උන්දගේ නිර්මාණ කෞශල්‍යයේ පුදුමයි. මෙච්චර විශාල පුළුල් ලෝකේ මෙච්චර සත්තු ඉන්නවා මෙච්චර මිනිස්සු ඉන්නවා එකම එක නිරෝගී කෙනෙක්වත් මවන්න මේ යකාට බැරි වුණාද මේක ඒකාන්තයෙන්ම වුන් කාර්යය ලෙඩෙක් වෙන්න ඇති කියලා අවසාන මේ නිගමනය දෙනවා මෙච්චර මවපේකේ එකෙක් මවන්න තිබුණනේ මේ ලෙඩ රෝග නැතුව. මේ විශිෂ්ට නිර්මාණ කරපු එකන. සර්වචනති කියන එහෙම නිර්මාණي කෙරුවෙත් නෑ. ඔබ නිර්මාණය කළ තියෙන ඔබේම කර්ම වලින් ඒ කර්ම වල වැඩියෙන් තියෙන අකුසල් පැත්ත. නිසා කවදාකවත් manussකයක් බලාපොරොත්තු වෙන්න එපා. ලෙඩ රෝග නැති. ඡා භාවනා කරනකොට වෙච්ච දෙයට ඉන්න සීරද කියලා තමන්ට තියෙන ලෙඩ රෝග ටිකක් තියාගෙන මෙතෙන් එන්න පුළුවන් නම් ඊටු ටික එච්චර තටබන්න දෙයක් නැහැ. ඒක නඩත්තු කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ අමර විතක් වලට යන්න බෑ. ඒ වගේම හිතනවලු අනවඤ්ඤත් පරිසංයුක්ත විතක්ක දැන් නම් මං අරවලාගෙන් බැනුම් ගන්නවා අතනින් අතපැල්ලේ වැටෙනවා මේ දුෂ්කරතා තියෙනවා මම දැන් භාවනා කරලා මේ හොඳ ගුණ ධර්ම ඇති වුණාට පස්සේ මේ ඊට පස්සේ කවදාකවත් කාගෙවත් බැනුම් ගන්නෑ මං කවුරුවක්වත් තරහ කරගන්නේ මං කාගවත් හිතක් සිදවන්නේ මගේ හිත නොරිදේවා කියලා තමන් අවඥා නොලබන්න හිතනවා. මම ඇත්තට බුරුමේ ඉඳලා එනකොට මමත් එහෙම හිතනවා. බුරුමේ ඉඳලා එනකොට මම හිතාගත්තා මම හරියට ගැටෙන මිනිස්සෙක්. මං ගිය ගිය තැන්වල හරියට ස්ථාන වලින් මං ආවේ ගිහි කාලේ මොකක් හරි එකක් දැම්ම දමල ගහලා එනවා ඉන්න. මං හිතාගත්තා මම ඊට පස්සේ නම් කවුරුත් එක්ක ගැටෙන්නේ නැහැ. අනේ අම්මේ ආවට පස්සේ කිලෝරක් නැහැ ගැටු. තාමත් ගැටෙනවා. ඉතින් මේ අනවඤ්ඤත් පරිසංයුත්තකින් වැඩ කරන්න පටන් අරගත්ත පස්සේ තමයි විතර නෑ මම ශ්‍රේෂ්ඨයි මම ඊට පස්සේ කවුරුත් එක්ක ගැටෙන්නේ නැහැ කියලා. නමුත් අපි කරපු කර්ම Java තියෙනවා. අපිට තියෙනවා මේ උපනිශ්‍රේ සම්පatti හෝ විපatti. ඉතින් ඒ අනුව අපි ගිහිල්ලා කවුරුත් එක්ක ගැටෙනවා. ඉතින් මේ හේතුඵල ධර්මය අනුව මේක පිළිගන්නව ඇර වෙන කරන්න දෙයක් නැහැ. ඒ වගේ අර සියුම් විතර්ක මම මතක් කරා ඥාති විතර්ක ජනපද විතර්ක ජනපද විතර්ක කියලා කියන්නේ ලෝකේ හැම තැනම සිදුවෙන දේවල් දැනගැනීමේ ආසාව ප්‍රවෘත්ති අහන තියෙන ආසාව කියලා එකක් තියෙනවා ජනපද විතර්ක මේ කොතනද මොකද වෙන්නේ මේ පෙරේ ඊයේ පෙරේ දාව මයි කම්පියුටරට ආපු පණිවිඩයක ලියලා තිබුණා තෝමස් ජෙෆර්සන් කියලා මං හිතන්නේ ඇමරිකාවේ හිටපු පරණ ජනාධිපති කෙනෙක් හොඳටම කල්පනා කරලා බලන්නයි කියලා කියන පත්‍ර කියවන්න සහ නොකියවන්න අතර පත්‍ර නොකියවන්න වඩා දැනුමක් තියෙන කෙනෙක් කියලා. මොකද පත්‍රේ කියන හරියක් බොරු. පත්‍රේ ගහන්නෙම සත්‍ය විකෘති කරන්න නිසා වැඩියෙන් කියවන මිනිස්සයා ප්‍රවෘත්ති වැඩියෙන් බොරු දන්නවා. ඒ නිසා ඒව නොදන්න මිනිස්සයා දක්ෂයා. ඒ නිසා දැන් මෙහි දවස් 7-8 ඉන්නකොට සෑහෙන කනගාටුවෙන් ඉන්නේ අනේ අඩු ගන්න ටෙලිවිෂන් එකේ ප්‍රවෘත්ති ටිකවත් බලා ගන්න බැරි වුණානේ. අඩු ගන්න රේඩියෝ එකේ ප්‍රවෘත්ති ටික අහන්න බැරි වුණානේ. පත්තරේ හෙඩ්ලයින් එකවත් කියව ගන්න බැරි වුණානේ. දැන් ගෙදර ගිය ගමන් පත්තරේ මරණ දැන්වීම පවා කියවලා ඉවර කළා තමයි විවිතිය. අර ඉන්න පිටරටින් ආපු යෝගාවචරෙක් ඔය දවස් 7 10ක භාවනාවක් කළ තියෙන ගෝයන්කයකේ එයා දවස් 7 ඉවර වුණාට පස්සේ ආ කියනවා දත් බෙහෙත් පැකට් එකේ එළියේ තියෙන අන්තිම පුංචි අකුරත් අන්තිමට කියවයි. කවදාකවත් කියවන්නේ නැහැ. මොකද මේ තරම් මේ ප්‍රවෘත්ති නැතිවීම නිසා තද අපහසුකපත් වෙනවා. මොකද අපිට ඕනේ බාහිර තොරතුරු. අභ්‍යන්තර තොරතුරු එනකොට බැරි. ඒ නිසා ජනපද විතක්. අමර විතක්. අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්. පරානුද්දායතා පරිසංයුත්ත විතක්. ලාභ සත්කාර සම්මෝණ සිල ලාභ සත්කාර සම්මාන පරිසංයුත්ත විතක්. ඥාති විතක්. මේවාගේ විතර්ක හයක්. අර බරපතල විතක්ක කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක නැත්නම් පුදුම තාලෙට ඉන්න ගන්න. ඒ හැම එකක්ම ඇමක්. හැබැයි යෝගාවචරය හිතන්නේ මම දැන් වෙනදට වැඩිය සුද්ධවන්තයෙක් නේ. මං අනිකට වැඩිය හොඳයි නේ. මට සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා තියෙනවනේ. මට ඕපාස ඥාන පීචි පස්සද්දී උපග්ඝහ අදිමොක්ක උපේක්ඛා ආදි මේ සේරම තියෙන ඉතින් ප්‍රශ්නයක් නෑ මට කවුරුත් වැන්දට මට කවුරුත් උපස්ථාන කරන්න ප්‍රශ්නයක් නෑ කියලා අර මාර්යා එකතක් ගහන මෙයා අනිකටින් ගහනවා ඌට අර පුංචි කතාවක් තියෙනවා මේ හිවලෙක් කපටියෙක් හාවෙක් අල්ලගන්න ඕනේ කමටියා කොහොල්ල බබෙක් හදලා පඳුරක් ළඟ තියලා පැත්ත කරලා බලන්න හිටියා. ඉතින් හාව සෙල්ලම් කරලා ඇවිල්ලා බලන කොහොල්ල බබෙක් ඉන්නවලු අතින් ගැහුවලු කොහොල්ල බබට එන්න බබා සෙල්ලම් කරන්න කියලා. ගහපු ගමන් අහු වුණා. ඇල්ලුවාලු. හා කියලා අනික අතිමුත් ගැහුවා. දෙකම අහු වුණා. ඊට පස්සේ ගැහුවලු වම් පයි. ඊට පස්සේ ගැහුවලු දකුණු පයි. එලෙස ඔළුවමොත් ගැවලු කොල්ල බබට ආ දැන් හියෝලා ඇවිල්ලා කනකොට කොල්ල බබට අහුණාට පස්සේ යන්නේ නමක් නැහැ. ඉතින් හිවලගේ මනාපෙට මරාගෙන කනවා. කොල්ල බබා එක අතකින්වත් හාවට ගහලා නැහැ. හාව තමයි කොල්ල බබාට ගහන්නේ. ඒ නිසා භාවනා කරන යනකොට අංගෙනවා වගේ තැනක් එනවා. මේකේ තව පැත්තක් තියෙනවා විස්තර කරලා දෙන්න මේකේ අනිත් පැත්ත වෙලා කනකාට වෙන පැත්තකුත් තියෙනවා. ඒක හරි වැදගත් වෙනවා මේ ඉන්දිය ධර්මයේ ඉඳලා බල ධර්ම වලට දක්වා දියුණු වෙනකොට ඒ සඳහා ඇති වෙන නිර්ාමිෂ දුකක් තියෙනවා ඒකත් විස්තර කළ දෙන්න. ඒකත් මේ වේදනා චෛසිකය හරහා එන එකක්. එතකොට තේරේ යෝගාවචරය අපි කාම ලෝකේ නැති අලුත් අභියෝග වගේකට මුහුණ දෙනවා. මේ අභියෝග වලට අපි මේ දැන් මුහුණ දෙන්නේ සංසාරේ මේ වතාවේ පමණයි. මේ ඉතිසලව සංසාරේ අපිට මේවා දන්නෙත් නැහැ. අපි මේවා කරලත් නැහැ. එහෙම නැත්නම් මේ කිට්ටු කරලා අපි වැටෙන්නත් ඇති. දැන් අපි මොකද්ද පිනක්මතු වෙලා මේ සරුවච්චන් වහන්සේ නැත්නම් ආචාර්යයන් වහන්සේලා මේ භාවනා කරලා හරියාගෙන එනකොට මෙන්න මේ වගේ ඒකම වැරදි වෙලා ඒ අතින් ධම්මුද්දච්චයක් පහළ වෙන්න පුළුවන්. විදර්ශනා නී උපක්ලේශ පහළ වෙන්න පුළුවන් අන්න එතනදී ආරසා වෙන්න නම් අපි ආචාර්ය પરම්පරාවක් එක්ක යන්න ඕන අපි කල්යාණ මිත්‍රයන් පිටසක් එක්ක යන්න ඕන බුදුහාමුදුරු හදපු පාර දිගේ යන්න ඕනේ එහෙම නැතුව ඔලොමලකමට පැනලා ගියොත් ඒ කරදරවල වැටෙනවා. හැබැයි කරදරවල වැටුනට පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න කර්ම රැස්සේ මෙතනදී පව් කරනව නෙවෙයි. වටිනා සුද්ධ අවස්ථාව නැති කරගන්න එකයි තියෙන්නේ මේකේ. ඒ නිසා ඥාත විතක් හිතුවයි කියලා පව් නැහැ. ජනපද විතක් හිතුවයි කියලා පව් නැහැ. නමුත් මෙච්චර සුද්ධ උපේක්ෂාවට යන්න තියෙන අවස්ථාවක් තියේදී කාමේ ඇවිල්ලා කොක්ක ගහන හැටි බලන්න. ඈත ඉඳලා විෂය විදපු විදපු විෂ බඳපු ඊතලයෙන් විදිනා වගේ අපි ඉන්නා තැනක් ඇවිල්ලා අපි විනිවිදගෙන යන හැටි බලනකොට මේ තෘෂ්ණාව තියෙන තාක්කල් මේ අවිද්‍යාව තියෙන තාක්කල් අපි කොහි තැනක හැංගිලා හිටියත් මෙව ඇවිල්ලා වදින හැටි බලනකොට බුදුහාමුදුරෝ කොච්චර අනුකම්පාවකින් කොච්චර ඥාණයකින් අපිට මේක කියලා දුන්නද කියලා බලනකොට තමයි මේකේ සංවේගී පහළ වෙන්නේ ඒ නිසා අද දවසේ භාවනාව සංවේගයේ පිණසම පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් නැතර කරලා අද දවසේ ධර්ම දේශනාව සිළු දෙනාට මේ පිළිබඳව සංවේගයේ පහළ වෙන්න හේතු වේවා. ඒකෙන් තමයි ලැබෙන පිරිසුදු සුද්ධ අවස්ථාව තවදුරටත් බාධාකින් තොරව පවත්වාගෙන යෑමට කිසි කෙනෙක්ගේ ආධාරයක් නැතුව Tamanටම ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා සිට දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා